සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම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 බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධනස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රත් රාජස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බන්්‍යුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධාරස්ස චතුරේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සානිස්ස තථාගතස්ස සබ්බඤ්ඤෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහැවත් කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සදී පැහැදී සූදානම් වෙන්නේ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 උතුම් පරමාර්ථය ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. මේ රැස් වෙලා ඉන්න පිරිස ධර්ම දානානි සංසය, ධර්ම ශ්‍රවණානි සංසය, ධර්ම ශ්‍රවණය කළ යුතු ආකාරය පිළිබඳවත් දැන් හොඳ අවබෝධයක් තියෙන අය. ඒ නිසා සියලු දෙනාම දන්නවා මේ සිදු කරගන්න පින්කම මොනතරම් මහත්ඵල මහානිසංසදායක කුසල් රැස් කරගන්න පුළුවන් අවස්ථාවක්. ඒ තුළින් රැස්වෙන සියලුම පුණ්‍ය ධර්මයන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා අපි සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතනි අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ සබ්බාසව කියන සූත්‍ර දේශනාව පිළිබඳව. සබ්බාසව සූත්‍ර දේශනාවෙන් මීට කලින් පහුගිය මාසේ අපි පැය කීප දේ කීපයක දේශනාවක් සිදු කරන්න යෙදුණා. එදා දේශනා කරලා නිමාවිච්ච තැන ඉඳලා අද දේශනාව පටන් ගන්න කල්පනා කළා. නමුත් එදා දේශනාවේදී අපි මූලික කරුණු කීපයක් ආපහු පැහැදිලි කරමු කියලා කතා කරගත්තා. ඒ කරුණු ටික උදේ කාලෙම ටිකක් සාකච්ඡා කරමින් එදා නතර කරපු තැනට අපි යමු. එදා අපිට සාකච්ඡා කරන්න බැරි වුණා මේ විතිකිච්ඡාව. මේ 16 ආකාරයක විතිකිච්ඡාවක් ඇති වුනහම හය ආකාරයක දෘෂ්ටියක් ඇති වෙනවා කියන කාරණා ටික අපි අද මේ වෙලාවේ සිහිපත් කරලා සාකච්ඡා කරලා බලමු. දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරාය සම්පරායිකානං ආසවානං පටිඝාතාය. පින්නතර මේ ආසව කියන වචනය විදි දෙකකට විනය තුල බෙදලා දක්වලා තියෙනවා. සම්බ ආසව සූත්‍රයේ අපි ආසව කියන වචනේ ටිකක් සාකච්ඡා කරන්න තියෙනවා. නැවත මේ විනය පිටකේ කොහොමද මේ පිළිබඳව දේශනා කරන්නේ? විදි දෙකකට පැහැදිලි කරනවා. ඒකයි ශ්‍රීපත් කලේ ditta ධම්මිකාණං ආසවාණං සංවරාය සම්පරායිකාණං ආසවාණං පටිඝාතාය. මේ විදි දෙකකට විනය පිටකයේ බෙදලා දක්වලා තියෙනවා. එතන සඳහන් කරනවා මේ ජීවිතවල ආසව ඊළඟ ජීවිතවල ආසව වශයෙන් මේ ජීවිතයේ ආසව සහ ඊළඟ ජීවිතයේ ආසව ඇටි එකයි මේ කොටස් දෙකකට බෙදෙන්නේ. මේ ජීවිතයේ තියෙන කෙලෙස් මතු ජීවිතවල තියෙන කෙලෙස් හැටියට කොටස් දෙකකට විනය පිටකේ බෙදලා දක්වනවා. මේ සම්භාසව සූත්‍රයේ සඳහන් කරන මේ කාරණාව අංගුත්තර නිකායේ තවත් සූත්‍රයකින් පින්නතනේ ආශ්‍රව වර්ග තුනක් පැහැදිලි කරලා තියෙනවා. සම්භාසව සූත්‍රයේ ආශ්‍රව තුනක් පැහැදිලි කරනවා. කාම, භව, අවිද්‍යාව කියලා. හැබැයි සම්භාසව සූත්‍රයේ කාරණා තුනක් මතු කරලා පෙන්නලා තිබුණට මේ සබ්බාවසෝ සූත්‍රය තුළ කාරණා හතරක් සාකච්ඡා කරනවා. මතු කරලා තියෙන්නේ මේ කාරණා තුන. නමුත් තවත් කාරණාවක් සාකච්ඡාවට භාජනය කරනවා ඒ තමයි දික්ටි කියන කාරණාව. කාම, භව, දික්ටි, අවිද්‍යාව කියන කාරණා හතරම සබ්බාසව සූත්‍රයේ සාකච්ඡා කරනවා. අංගුත්තර නිකායේ සූත්‍රයක කාම, භව, අවිද්‍යාව කියලා කොටස් තුනකට ආපහු බෙදලා මේක පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට පිළිතුරේ අභිධර්මයේ සහ මේ ගැන දේශනා කරන අනිකුත් තවත් සූත්‍රවල මේ ආසව කියන කාරණාව කාරණා හතරකටම ආපහු බෙදලා තියෙනවා. ඒ කාරණා හතරම සබ්බාසව සූත්‍රයේ සාකච්ඡා කරනවා. ඒ තමයි අපි මුලින් සඳහන් කරපු මේ කාම භව අවිද්‍යාව කියන කාරණා තුනට දික්ටි කියන කාරණාව එකතු කරලා තියෙනවා අභිධර්ම පිටකයේ සහ තවත් මේ ආසව කියන වචනේ සාකච්ඡා කරන ඇතැම් සූත්‍රවල අංගුත්තර නිකායේ හතරවන නිපාතේ මේ නිබ්බේධික පරියාය කියලා සූත්‍රයක් තියෙනවා. ආන් ඒ සූත්‍රය තුළ මේ ආසව පහකට බෙදලා දක්වලා තියෙනවා. නිබ්බේධික පරියාය සූත්‍රයේ කොටස් පහකට බෙදලා මේ ආසව විස්තර කරලා තියෙනවා. ඊට අමතරව තවත් සමහර සූත්‍රවල මේ වචනයම කොටස් 6කට බෙදලා තියෙනවා. තවත් ඇතැම් සූත්‍රවල කොටස් හතකට බෙදලා සාකච්ඡා කරලා තියෙනවා. එතකොට එකම සූත්‍රය තුළ එකම සූත්‍රයක තියෙන මේ කරුණු නොයෙක් නොයෙක් සූත්‍රවල විවිධ විවිධ ආකාරයෙන් සහ ඊටාම ගැඹුරින් සාකච්ඡා කරලා තියෙන බවයි මේකෙන් පේන්නේ. එක සූත්‍රයක තියෙන්නේ යම් ප්‍රමාණයක් විතරයි. එතකොට මේ කාරණාව හරියටම අවබෝධ කරගන්න නම් මේ හැම සූත්‍රයකින්ම මේක බෙදලා විස්තර කරලා තියෙන හැටි අපි දැනගන්න ඕනේ. නමුත් එක සූත්‍ර දේශනාවකින් එක සාකච්ඡාවකින් ඒ ඔක්කොම කරුණු එකට සාකච්ඡා වෙන්නේ සාකච්ඡා වෙන්නේ නැහැ. ඉතින් මේ කාරණා ටික හරියටම අවබෝධ කරගත්තාම තමයි මේ සූත්‍රයේ කාන්තරගත ධර්ම කාරණා ඔක්කොම අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් මේක කොටස් හතකට යනකම් දැන් දැන් වල බෙදලා විස්තර කරලා තියෙනවා. නමුත් සබ්බාසෝ සූත්‍රයේ සාකච්ඡා කරන්නේ කාරණා හතරක් විතරයි. තුනක් වෙන්නලා තියෙනවා. නමුත් හතරක් සාකච්ඡා කරලා තියෙනවා. මේ නිබ්බේධික පරියාය කියන සූත්‍රයේ කොටස් පහකට බෙදලා තිනවා. ඒ කොටස් පහ මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. කොහොමද? නිරයට යන ආශ්‍රව. සත්වයා නිරයට අරගෙන යන ආශ්‍රව කියලා කොටසකට බෙදෙනවා. දෙවෙනි කොටස තිරිසන් ලෝකයට අරගෙන යන ආශ්‍රව. තුන්වෙනි කොටස പ്രേත විශ්යේ උපද්දවන ආශ්‍රව. හතරවෙනි කොටස මනුස්ස විශ්යේ උපද්දවන ආශ්‍රව සහ පස්වෙනි කොටස දේව ලෝකයේ උපද්දවන ආසව කියලා කාරණා පහකට බෙදන්නේ නිබ්බේධික පරයය කියන සූත්‍රයේ තුල. තවත් වෙලාවකට මෙතන මේ සූත්‍රයේ මේ කාරණාව කොටස් හතකට බෙදලා දක්වලා තියෙනවා. අංගුත්තර නිකායේ තව තැනක මේ දස්සනා පහතබ්බා කියන එක නොකිය හයකට බෙදලා සඳහන් කරලා තියෙන තැනුත් තියෙනවා. දැන් හතකට බෙදලා තියෙනවා කියහම දස්සනා පහතබ්බා කියන කාරණාව ඒ හත ඇතුලේ තියෙනවා. මේ දස්සනා පහතබ්බා කියන කාරණාව නැතුව කොටස් 6කට බෙදලා සාකච්ඡා කරලා තියෙන සමහර සූත්‍රයක. ඊළඟට මේ කාරණාව මේ ආසව පදයේ වචනාර්ථය ප්‍රභේදයෙන් කියලා කොටස් දෙකකට බෙදෙනවා. වචනාර්ථයයි ප්‍රභේදයයි දැනගන්න ඕනේ. ඒකට වචනාර්ථය කියලා කියන්නේ ආසව කියන පදේ මෙතන සිහිපත් කරන වචනාර්ථය ගලන නිසා අපි ඒක සාකච්ඡා කළා මේ සවන්ති කියලා කියන්නේ ගලන මේ ජීවිතයේ මේ ඉන්ද්‍රියන් හයෙන්ම හැම වෙලාවෙම කෙලෙස් ගලන නිසා සවන්ති කියලා සඳහන් කරනවා. එහෙනම් වචනාර්ථයේ වෙන්නේ ගලන නිසා සහ පැහැෙන නිසා ආසව කියලා කියනවා. අපි දැන් සඳහන් කළා මේ රා වාගේ දේවල් පැහුනහම කියනවා රා කියලා. ඒකද මේ කෙලෙස් කොහොම පැහිච්චද මේ තියෙන්නේ? සංසාරි පුරාම පැහිච්ච කෙලෙස් තියෙනවා. අන්න නිසා වචනාර්ථයේ තමයි ගලන නිසා සහ පැහැෙන නිසා ආසව කියලා කියනවා. ඒක ප්‍රභේද හැටියට සඳහන් කරලා තියෙන්නේ. සමහර සූත්‍රයක කොටස් දෙකකට බෙදලා තියෙනවා. සමහර සූත්‍රයක කොටස් තුනකට බෙදලා තියෙනවා. තවත් සමහර සූත්‍රයක කොටස් හතරකට, ඇතැම් සූත්‍රවල පහකට, හයකට අවසාන වශයෙන් කොටස් හතකට යනකම් මේ කාරණාව බෙදලා සාකච්ඡා කරලා තියෙන ප්‍රවේද හැකියක සාකච්ඡා කරලා තියෙන්නේ ඒ විදිහට. ඒකට වචනාර්ථයයි ප්‍රවේද ආකාරයයි කියන දෙකක් තියෙනවා. ඊළඟට පිළිගන්නේ මේ සංවරය කියන වචනේ තේරුම් කීපයක් සඳහන් කරලා තියෙනවා. සංවරය කියන වචනේ. අක්ති ආසව සංවරා පහක් බව කියන අපි සාකච්ඡා කළා මේ ආශ්‍රව සංවරයෙන් ප්‍රහාණය කරන කොටසක් තියෙනවා කියලා. නිසා මේ සංවරය කියන වචනේ පැහැදිලි කරලා තියෙනවා. ඒක සඳහන් කරනවා වහනවා, වළක්වනවා, පවතින ඉඩ දෙන්නේ නැහැ. වහනවා, වළක්වනවා, පවතින ඉඩ දෙන්නේ නැහැ කියන කාරණාව. භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දහවල තමන් වහන්සේලාගේ කුටිවල විවේකීව වැඩ ඉන්න වෙලාවට කුටිය තුල විවේකීව වැඩ ඉන්න හැම වෙලාවකම කුටිය දොර වහගෙන වැඩ ඉන්න කියලා. ඒක උපසම්පදා ස්වාමීන් වහන්සේලාට විශේෂයි. එහෙම විශේෂිත හේතුවක් පණවිනේ සුවිශේෂී කාරණාවක් නිසා. රහතන් වහන්සේ නමකට ස්ත්‍රී පිරිසකින් වෙච්ච අබැද්දියක් නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ ශික්ෂා පදයේ පනවලා තියෙන්නේ දහවල විවේකීව කුටිය තුල වැඩ ඉන්නවා නම් හැම වෙලාවෙම දොර වහලා තියෙන්න ඕන කියලා දේශනා කළා. ඒකවල මේ වහලා තියෙන කියන කාරණාව මේ පැහැදිලි කරන්න මේ කාරණාව දක්වලා තියෙනවා. ඊළඟට විදිහේ සංවරය ගැන තවත් අනුබෙදී පහක් තියෙනවා. අපි එකක් සඳහන් කරලා ඉන්නේ. එකක් සීල සංවරය. දෙක සති සංවරය. තුන ඥාන සංවරය. හතර කන්ති සංවරය සහ පහ වීර්ය සංවරය. මතකද කාරණා ටික? සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කන්ති සංවරය, වීර සංවරය කියලා කොටස් පහකට බෙදෙනවා. එතකොට මෙතන සීල සංවරය කියලා කියවේ මේ ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රියන් দমনය කර ගැනීම සීල සංවරය කියන මෙතන සඳහන් කළා. සති සංවරය නම් කෙලෙස් ඇති වෙන දේවල් බලන්නේ නැතුව ඉන්න කියලා දේශනා කළා. යම් දෙයක් බලහම කෙලෙස් ඇති වෙනවා නම් ඒ දේවල් නොබලින්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා සඳහන් කළා මේ කණෙහි සංවරය. දැන් කෙලෙස් ඇති වෙන දේවල් බලන්නේ නැතුව ඉන්නවනම් දැකීමෙන් ඇති වෙන කෙලෙස් වළක්වා ගන්න පුළුවන්. එතකොට දැකීමෙන් ඇති වෙන කෙලෙස් වළක්වා ගන්න නම් සමහරලාට ඇහැ වහගත්තොත් ඒත් පුළුවන්කම තියෙනවා. දැකීම නිසා ඇති වෙන කෙලෙස් ඇහැ පියාගත්තොත් ඒ දේවල් දකින්න නැතුව යන්න පුළුවන්. හැබැයි ඇහැ පියාගන්න වෙච්චාම නම් ඇහැ පියාගන්න ඇහැට පියනක් තියෙනවා. එහෙම නැත්නම් අපි ඇහි විහාරතුන් කියලා කියන්නේ. ඇහැ පියාගත්තාම මේ පියනකින් වාගේ ඇවිල්ලා ඇහැ ඇහැ වැහෙන එකනේ අපෙන් වෙන්නේ. ඒ වුණාට ඇහැ වහගන්න එහෙම උපකරණයක් නැත්නම් එහෙම හැටියක් තියෙනවා. ඒ වුණාට කන වහගන්න එහෙම ක්‍රමයක්, කන වහගන්න එහෙම ක්‍රමයක් නෑ. ඇහැට පියාටුවක් තිබුණාට කනට එහෙම එකක්, කනට එහෙම එකක් නෑ. ආන් ඒ නිසා කියනවා මේ කනෙහි සංවරය දේශනා කරමි. කොහොමද එහෙනම් කන සංවර කරන්න කියලා දේශනා කරලා තියෙන්නේ. ප්‍රඥාව තමයි එහි ආවරණය. ඇහැට නම් උඩින් පොඩි හැම ආවරණය සඳහා තියෙනවා. කනට එකක් නැති නිසා කනේ ආවරණය වෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි කන ආවරණය කරන්න වෙන්නේ. ඇහිීමෙන් ඇතිවෙන කෙලෙස් උපදවන්න නම් ප්‍රඥාවෙන්ම මේ කාරණාව යෙදෙන්න ඕනේ. එතකොට ප්‍රඥාවෙන් යෙදෙනවා කියන්නේ මනාව වූ අවබෝධයකින්ම ඉන්න ඕනේ. එහෙම නැත්නම් සිල් බිඳෙන අවස්ථා බොහොම බොහොමයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ දේවල් හුඟා සාකච්ඡා වෙන්නේ නැති දේවල්. දැන් අපි හිතමුකෝ අපි බොහෝම උතුම් පූජාවක් බුදුරජාණන් වහන්සේ කරනවා. මේ දේවල් සමහරට විවේචනාත්මක වෙන්නත් පුළුවන්. ශබ්ද පූජාවල් වගේ දේවල් අපි බුදුරජාණන් වහන්සේ කියලා කියන අතිශයින්ම නිහඬ බවට ඊටාම කැමති කෙනෙක් වාගේ වෙනවා. නිශ්ශබ්දතාවයට බුදුරජාණන් වහන්සේ තරම් කැමැත්තක් දක්වපු කෙනෙක් මේ ලෝකේ මේ ලෝකේ වෙන්නේ නැති තරම්. එතකොට අපි බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියලා කල්පනා කළු. අපි ගුණවන්ත භාග්‍යතුන් වහන්සේගේ කුටිය ඇතුළට ගිහිල්ලා සබ්බ පූජාවක් පවත්වා. භාග්‍යතුන් වහන්සේ සතුටු වේදී පූජාව පිළිබඳව. කිසිසේත් සතුටු වෙන්නේ සතුටු වෙන්නේ නැහැ. එතකොට ඊළඟ කාරණාව මේ ප්‍රඥාවෙන් කන පාලනය කරගන්න හැටි මේ කතා කරන්නේ. දැන් සමහර වෙලාවට මේ හේවසි නාද කරනවා, හොරණෑ නාද කරනවා. හොඳට අහගෙන හිටියත් හැබැයි එක එක ප්‍රදේශවල එක එක විදිහට තමයි මේ ශබ්ද පූජාවන් පවත්වන්නේ. සමහර ප්‍රදේශයක සම්පූර්ණයෙන් ශබ්ද පූජාව කියලා කියන්නේ ගීතස්වරයක්මයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අහගෙන ඉන්න කෙනාගේ අතපය හෙලවෙන ස්වභාවයක් එතකොට එතකොට තියෙනවා. එතකොට සිල් සමාදන් වෙලා ඉන්න කෙනෙක් ඉන්න තැන මේ විදිහේ ශබ්ද පූජාවක් පැවැත්වුණොත් ඒ ඇයි අතපය හෙලවුණොත් මොකක් වෙනවද? සිල්පදයක් සිල්පදයක් බිඳෙනවා. එහෙමනම් අපේ සිල් ආරක්ෂා කරගන්න ඒ වගේ වෙලාවක පහසු පහසු නෑ සිල් බිඳෙන අවස්ථාවක්මයි ඇති වෙන්නේ. ආන් ඒ නිසා ප්‍රඥාව පාවිච්චි කරලා මනස සිහියෙන් මනා කල්පනාවෙන්ම තමන්ගේ සීලය ආරක්ෂා කරගන්න කටයුතු කරන්න වෙනවා. මොකද ඒ පූජාවෙන් වෙන්නේ අපේ සීල් විදෙන්න අවස්ථාවක් හැදෙන එක මනාව කල්පනාවෙන් සමහරලාට ඉතාම අපහසුයෙන් සිල්පදේ රැකගන්න උත්සාහයක් කරන්න වෙනවා. ඒකවල මෙතන සඳහන් කළා ප්‍රඥාව තමයි එහි ආවරණය. ප්‍රඥාවෙන්ම මේ කාරණාව මුලින් මුලින් අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට සඳහන් කළා ඒ නිසා ප්‍රඥාවෙන් වහනයකට සඳහන් කරන්නේ ඥාන සංවරයයි කියලා. ප්‍රඥාවෙන් ආවරණය කරගන්න එක කියන්නේ ඥාන සංවරය කියලා. එහෙනම් සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය. ප්‍රඥාවෙන් යමක් අවබෝධ කරගෙන ප්‍රඥාවෙන් කෙලෙස් උපදින ඒවා වහගන්නවට කියන්නේ ඥාන සංවරය කියලා. ඊළඟට මෙතන සඳහන් කළා සීල සංවරය නම් ඉන්ද්‍රිය සංවර සීලයයි, සති සංවරය, ඊළඟට ඥාන සංවරය නම් ප්‍රඥාවෙන් ඉන්ද්‍රියන් වහගෙන සිටීමයි ඊළඟට සඳහන් කරන පිළිතුරේ මේ හොඳම කාරණාව නම් හැම ඉන්ද්‍රියක්ම ප්‍රඥාවෙන් වහගන්න එකයි කියන්නේ. ඇහැ වහගත්තත් කෙලෙස් උපදින්න පුළුවන්. මොකද කලින් දැකපුවා තියෙනවනේ. සමහර දෙයක් දැකලා තමයි අපි ඇහැ වහගන්නේ. මේක මේ දේ දිහා බලාගෙන බලාගෙන හිටියොත් අලුතෙන් අලුතෙන් කෙලෙස් නැగి නැగి එන්න පුළුවන්. හැබැයි ඉස්සරලම දැක්කනේ දැකලා ඊට පස්සේ ඇහැ වහගන්න. සමහරලාට කෙලෙස් වල බලය වැඩි නිසා ප්‍රාණික ස්වභාවයේ සත්‍යයේ උපතින්ම වැඩි නිසා ඇහැ වහගෙන හිටියත් කලින් දැකපු නිසා කෙලෙස් උපදින්න කෙලෙස් උපදින්න පුළුවන්. ඒකවල මේ සියලුම දේවල් ආවරණය කරනවා නම් ආවරණය කරගන්න තියෙන්නේ මොකෙන්ද? ඥාන සංවරයෙන්ම තමයි මේවා ආවරණය කරගන්න වෙන්නේ. ඒක තමයි හරියටම ආවරණය වුණා බවට පත් වෙන්නේ. අනේ නිසා හැම ඉන්ද්‍රියක්ම වහගන්න තියෙන්නේ ඥානයෙන්මයි, ප්‍රඥාවෙන්මයි. ඒක අන් සියල්ලටම වඩා ඊටම වටිනවා. ඊළඟට පින්නතුන් මේ සීතල අවුව වැස්ස උණුසුම මේ වගේ දේවල් ඉවසන්න කියලා කියහම ඒ වෙලාවට සමහර මෛත්‍රිය මෛත්‍රියක් අවශ්‍යයි සමහර වෙලාවට උණුසුම වැඩි වෙච්චාම අපිට කේන්ති වෙනවා වැස්ස වැඩි වෙච්චාම සීතල වැඩි වෙච්චාම කේන්ති වෙන ස්වභාවයක් තියෙනවා අවුවටම වැස්සටම උණුසුමටම සීතලටම බැන බැන ඉන්න වෙලාවක් අපි අතර පියතර තියෙනවා එතකොට දේශ සහගතයි නමුත් ඒකත් ප්‍රඥාවෙන්ම තේරුම් අරගෙන ප්‍රඥාවෙන්ම පාලනය කරගන්න ඕන කල්පි සංවරය කියලා සඳහන් කළේ ඒකයි. ප්‍රඥාවෙන් මෛත්‍රියෙන් යුක්තව ඒක පාලනය කරගන්න සිද්ධ වෙනවා. ආ මේ නිසා සඳහන් කරනවා උපන්නා වූ කාම විතර්කයේට ඉඩ නොදී ප්‍රඥාවෙන් මේක පාලනය කරන්න ඕනේ. අත්ති ආසවා දර්ශනා පහසබ්බා. ඒ නිසා සඳහන් කළා කතමේච වික්කවේ ආසවා දර්ශනා පහසබ්බා. මේ කාරණා විස්තර කරනවා අසෘතවත් කෘතඥයා ආර්යයන් දැකලා නැහැ. එතකොට ඒ කියන්නේ මේ ආර්යයන් දැකලා නැහැ. ආර්යයන්ගේ ධර්මයේ හික්මිලා නැහැ. ආර්යයන්ගේ ධර්මයේ දැකලා නැහැ කියලා කියන්නේ මේ අසෘතව පුතඥයාගේ ස්වභාවය. ආර්යයන් දැකලා නැහැ. ආර්ය ධර්මයේ අහලා නැහැ. ආර්ය ධර්මයේ හික්මිලා නැහැ. ඒකෙන් අර කියනවා අසෘතව පුතඥයා කියලා මේ වචනේ අපි ඉදත් සාකච්ඡා කරන්න තියෙනවා. ආන් ඒ නිසා මෙනෙහි කළ යුතු නොකළ යුතු ධර්මයන් ඒ පුද්ගලයා දන්නේ නැහැ. මොනවා කල්පනා කළ යුතුද මොනවා කල්පනා නොකළ යුතුද මොනවා සිහිපත් කළ යුතුද මොනවා සිහි කළ යුතු නැද්ද කියන කාරණාව දන්නේ නැති නිසා සිහි කළ යුතු නොකළ යුතු හැමදේම හැමදේම සිහි කරනවා. ආන් ඒ නිසා මේ ධර්මයේ මෙනෙහි කරලා කෙලෙස් වඩා ගන්නවා. ඒ කියන්නේ මොන ධර්මයේද? දන්නේ නැහැ මෙනෙහි කළ යුතු නොකළ යුතු දේවල් මොනවද කියලා. එහෙනම් මෙනෙහි කළ යුතු නොකළ යුතු විශේෂයෙන් නොකළ යුතු දේවල් මෙනෙහි කර කර ඔහුගේ හිත තුළ කෙලෙස් වර්ධනය කරගන්න. ඇහෙන් යමක් දැක්කනම් ඒ ඇහැ ඉක්මනට වහගෙන පාලනය කරගන්න කියලානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අපි මේකට කලින් ගිය මාසේ දේශනාවේදී උදාහරණයක් සාකච්ඡා කළා ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව. අපේ හිත මතක ඇති. ගමට පින්න පාති වැඩලා විෂභාරම්මණයක් දැකලා කෙලෙස් ඉපදිලා එතනම ඒක පාලනය කරගෙන නැවත හීනෙන්වත් ඒ ක්ලේශයේ උපදින්නේ නැති මට්ටමටම උන්වහන්සේ පාලනය කළා. නමුත් පස්සේ බයක් ඇති වුණානේ. මට මේක පස්සේ හරි මතක් වෙලා මම අපායට ගෙනියයිද කියලා. ඒ නිසා ගුරුවරයාට සඳහන් කරලා අසුබ කර්මස්ථානයක් කරගෙන වනාන්තරගත වෙලා භාවනා කළා. හැබැයි ගුරුවරයාට කියලා යන්නේ ස්වාමීනි මේ ක්ලේශය ප්‍රහීන කරගන්න පුළුවන් වුණොත් ඔබ වහන්සේට මං ආයෙ දකින්න ලැබෙනවා. එහෙම නැත්නම් මං ආයෙ දකින්න ලැබෙන්නේ නැහැ ඔබ වහන්සේට කියලාම තමයි කැලේට කියේ. ඒ කතාව අපි ඇයට මතක නිසායි මම එහෙම සිහිපත් කරන් කියදුනේ. එහෙනම් මෙතන සඳහන් කළේ ඒ නිසායි මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කරලා කෙලෙස් වඩා ගන්නවා. එහෙනම් උන්වහන්සේ මෙනෙහි නොකළ යුතු ධර්මතාවයක් නැවත කොයි වෙලාවෙ හරි මෙනෙහි කරන්න වෙලා කෙලෙස් වැඩි කියන කාරණාවෙන් බේරෙන්න තමයි අනාගාමී වෙනකම්ම හිත දියුණු කරගන්න කටයුතු කළේ. එන අසෘතවත් පෘථග්ජනයා මේ සංසාර මොනතරම් අසරණ පුද්ගලයෙක්ද කියන කරුණ ඒ තුලින් පැහැදිලි වෙනවා. ඒ නිසා පින්නතනේ සඳහන් කරන මොන කෙලෙස්ද මේ මෙනෙහි නොකළ යුතු දේවල් මොන කෙලෙස්ද? කාම, භව, අවිද්‍යාව කියලා කාරණා තුනක් සිහිපත් කරනවා. නමුත් මේ කාරණාව හතරක් හැටියට සඳහන් කරලා තියෙනවා නම් කරුණු හතරක් හැටියටම සබ්බාසව සූත්‍රයේ සාකච්ඡා කරලා තියෙනවා. මුලින් කාරණා තුනයි පෙන්නලා තියෙන්නේ. නමුත් සාකච්ඡා කරලා තියෙනවා කාරණා හතරක් හැටියට. මෙනෙහි නොකළ යුතු ආකාරයෙන් මෙනෙහි කරන කෙනාට 16 ආකාරයක විචිකිච්ඡාවක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. කොහොම මෙනෙහි කරන කෙනාටද මේ කාම, භව, දිට්ඨි, අවිද්‍යාව කියන මේ කාරණා යම් කෙනෙක් මෙනෙහි නොකළ යුතු ආකාරයෙන් මෙනෙහි කරනවා. 16 ආකාරයක විචිකිච්ඡාව කවුරු උපදිනවා. කියලා අපි සඳහන් කළා කාම, භව, දිට්ඨි, අවිද්‍යාව. එතකොට මේ 16 ආකාරයක විචිකිච්ඡාවක් උපදින්නේ විශේෂයෙන් ඒක බර වෙන්නේ මේ දිට්ඨි කියන ගණයට. මේ 16 ආකාරයක විචිකිච්ඡාව දෘෂ්ටි කියන එකට තමයි ඇටෙන්නේ. එතකොට මොකද්ද ඇති වෙන 16 ආකාරයක විචිකිච්ඡාව? මේ විත්‍යා දෘෂ්ටියට ගමන් කරන හැටි. හැබැයි මේ කාරණාව ටිකක් නොතේරෙනව වෙන්න පුළුවන්. ගැඹුරුයි වෙන්න පුළුවන්. ඇයි අපිට නොතේරී ගැඹුරු වෙන්නේ? මේ විදිහේ විචිකිච්ඡාවක් සමහර වෙලාවට අපේ හිතවල උපදින්නේ නැති හින්දා මේ විචිකිච්ඡාව අපිට තේරෙන්නේ තේරෙන්නේ නැහැ. විචිකිච්ඡාව අපේ හිතවල ඇතිවෙච්ච නැති හින්දා ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒ හින්දා ගැඹුරුයිද කියලා බලමු කොහොමද මේ විචිකිච්ඡාව විස්තර කරලා තියෙන්නේ කියලා. අතීතයේ සම්බන්ධයෙන් විචිකිච්ඡාව පහක් ඇති වෙනවා. අනාගතයේ සම්බන්ධයෙන් පහක් ඇති වෙනවා. වර්තමානයේ සම්බන්ධයෙන් හයක් ඇති වෙනවා. මොනවද මේ අතීතයේ සම්බන්ධයෙන් ඇති වෙන පහ. මෙතන සඳහන් කරනවා අතීතයේ මම හිටියද කියලා සැකයක් ඇති වෙනවා. අතීතයේ මම හිටියද. ඉතින් මට කලින් භවයක් තිබුණාද? අතීතයේ මම හිටියද කියලා සැකයක් ඇති වෙනවා. දෙක අතීතයේ මම හිටියේ නැද්ද? එහෙම සැකයක් ඇති වෙනවා. තුන්වෙනි එක හිටියානම් කොහොම කෙනෙක් වෙලා හිටියද? හතරවෙනි කාරණාව කොයි විදිහට හිටියද? පස්වෙනි කාරණාව කවරෙක් වෙලා කවරෙක් වුණාද කියලා ආකාර පහක සැකයක් උපදිනවා. එතකොට මේ දෘෂ්ටිගතයක් කියලානේ අපි සඳහන් කළේ. දසවස්තුක සම්මාදිට්ඨිය. අපේ අහල් කියන දසවස්තුක සම්මාදිට්ඨිය. මේ දසවස්තුක සම්මාදිට්ඨිය නැත්තම් යමෙක් දසවස්තුක සම්මාදිට්ඨිය දරන්නේ නැත්නම් ඒ පුජ්‍යලයට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න එපා කියලා කියනවා. එයාගාව මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් ඒ පුජ්‍යලයා දසවස්තුක සම්මාදිට්ඨියට ගන්න ඕනේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනාට තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න එපා කියන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නම් ඔහු ඒ අංග 10ෙන්ම සම්මාදිට්ඨියට ගන්න ඕනේ. සම්මාදිට්ඨියට අරගෙන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න අවසර දෙනවා. ආන් එහෙම ධර්මයේ දේශනා කළොත් තමයි ඔහුට ධර්මයේ වැටහෙන්නේ. ආන් ඒ කුජලයට තමයි චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය අවබෝධ වෙන්නේ. එතකොට මෙතන සඳහන් කරනවා අතීතේ මම හිටියද අතීතේ මම හිටියේ නැද්ද? එතකොට මේ කාරණා දෙකෙන් මොකද්ද කියන්නේ? මේ දසවස්තුක සම්මාදිට්ඨිය සඳහන් කරනවා අත්ති අයං ලෝකෝ මෙලොවක් ඇත. අත්ති පරලෝකෝ පරලොවක් ඇත. එතකොට දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය මොකක්ද තියෙන්නේ? දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ මෙලොවක් නැත. පරලොවක් පරලොවක් නැත. එතකොට මෙතන අහනවා අතීතේමම හිටියද? එහෙනම් මට අතීතයන් පරලෝකය තිබුණද කලින් ජීවිතය තිබුණද ඒ කාරණාවට මෙතන දෘෂ්ටිගත වෙලා තියෙනවා. ඒ නිසා මේක මිත්‍යා දෘෂ්ටියක් හැටියට සඳහන් කරන්න පුළුවන්. එහෙමනම් අතීතයේ හැටියට කරුණු කීයද? පහයි. අනාගතයේ හැටියටත් කරුණු පහක් තියෙනවා. ඒ කරුණු පහ සඳහන් කරනවා ධර්මයේ. අනාගතයේ මම ඉඳීද? ඒ කියන්නේ මට ඊළඟ භවය තියෙයිද? අනාගතයේ මම ඉඳීද? එහෙම නැත්නම් නොඉඳීද? මට ඊළඟ භවයක් තියෙන්නේ නැති වෙයිද? ඊළඟට අහනවා කවරෙක් වෙලා ඉඳීද? මම අනාගතේ කවුරු වෙලා කවුරු වෙලා උපදීද? සතෙක් වෙලා ඉපදෙයිද? මිනිසෙක් වෙයිද? දෙවියෙක් වෙයිද? බ්‍රහ්මෙක් වෙයිද? අංග විකලෙක් වෙයිද? කවරෙක් වෙලා ඉඳීද? හතරවෙනි එක අහනවා කෙසේ ඉඳීද? පස්වෙනි එක අහනවා කවරෙක් වෙලා කවරෙක් විදිහට ඉඳීද? මිනිසෙක් වෙලා හිටියොත් සාමාන්‍ය මිනිසෙක් වෙයිද? පොහොසත් කෙනෙක් වෙයිද? රජෙක් වෙයිද? ඇමති කෙනෙක් වෙයිද? කවරෙක් වෙලා කවරෙක් වෙයිද? එහෙනම් අනාගතය සම්බන්ධයෙන් සැක සැක පහක් ඒ පිළිගැට තියෙනවා. ඊළඟට වර්තමානයේ සම්බන්ධයෙන් සැක හයක් තියෙනවා. ඒ තමයි මම ඉන්නවද? මම කියලා කෙනෙක් ඉන්නවද? දෙක මම කියලා කෙනෙක් නැද්ද? ඊළඟට හතරවෙනි කාරණාවක් දීපත් කරනවා මම කියලා කෙනෙක් හිටියානම් ඒ කෙසේද? පස්වෙනි කාරණාවක් සඳහන් කරනවා මේ සත්‍යය කොහෙන්ද ආවේ හයේ කාරණාව සඳහන් කරනවා මම කොහෙටද යන්නේ කියලා හය ආකාරයක සැකයෙන් කොටලා තියෙනවා. එතකොට දැන් කාරණා ඔක්කොම 16ක් වෙනවා. සඳහන් කරනවා මෙන්න මේ 16 ආකාරයක විතිකිච්ඡාවකට එළඹුණාට පස්සේ ඒ පුජ්‍යලයා දෘෂ්ටි 6කට ලක් වෙනවා. දෘෂ්ටි 6න් එකකට ලක් වෙනවා. 16 ආකාරයක විතිකිච්ඡාවකට භාජනය වෙච්චාම මේ පුජ්‍යලයා දෘෂ්ටි හයකින් එකකට ලැබෙනවා කියලා. මේ මුජලා දෘෂ්ටි දෘෂ්ටි හයකට ලැබෙනවා. ඊට පස්සේ දෘෂ්ටි හයෙන් එකකට ලැබෙන්නේ. මොකක්ද මේ ලැබෙන දෘෂ්ටි හය? ඒ පිළිබඳව සඳහන් කරනවා මට ආත්මයක් තියෙනවද? දෘෂ්ටියකට නම් මේ 16 ආකාරයක විචිකිච්ඡාවකට ආවම දෘෂ්ටි හයකට ලැබෙනවා. මට ආත්මයක් තියෙනවද? එහෙම නැත්නම් මට ආත්මයක් නැද්ද? සඳහන් කරනවා පිළිදෙන ආත්මයක් තියෙනවා කියන එකත් නෑ කියන එකත් මිත්‍යා දෘෂ්ටියක්. ආත්මයක් තියෙනවා කියලා කිව්වොත් ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. ආත්මයක් නැහැ කියලා කිව්වොත් ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. ඒ හින්දා බුද්ධ ධර්මයේ මේ දෙකම පිළිගන්නේ දෙකම පිළිගන්නේ නැහැ. ආන් නිසා මේ දෙකටම මැද්දේ තමයි මේ කාරණාව බුදු දහම සාකච්ඡා කරලා තියෙන්නේ. ආත්මයක් නැහැ කියෙත් නැහැ, ආත්මයක් තියෙනවා කියෙත්. ආත්මයක් නැහැ කිව්වොත් එතකොට මම මේ කරන පින්පව් පාඩද විපාක දෙන්නේ කියලා ප්‍රශ්නයක්. ආත්මයක් නැහැ කියලා කිව්වොත් අපි කරන දේවල් වල තේරුමක් තියෙනවද කියලා ප්‍රශ්නයක් එනවා. නමුත් අපි කරන පින්පව් විපාක දෙන්නේ නැද්ද? විපාක දෙනවා. ආන්ගේ විපාක දීමක් තියෙන නිසා බුද්ධාගමේ මේ දෘෂ්ටි දෙකටම වැටෙන්නේ වැටෙන්නේ නැහැ. මේ දෙකටම මැද්දෙන් තමයි මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක තියෙන්නේ. ඒ කාරණාවත් අපි මේ සූත්‍රය ඉවර වෙනකොට සාකච්ඡා කරමු. ඒක තව ටිකක් ගැඹුරින් සාකච්ඡා කරලා දැනගන්න ඕන කරුණ. තුන්වෙනි එක ආත්මයක් සහිත මම ආත්මය දැනගතිමි. ආත්මයක් සහිත මම මට ආත්මයක් තියෙනවා මම මේ ආත්මය දැනගත්තා මම ආත්මය දැනගතියි ඊළඟට ආයතනය කියලා හිතනවා ආත්මය කියලා එකක් තියෙනවා ඒ ආත්මය හරියටම මම අවබෝධ කරගත්තා කියලා ඒ තුන්වෙනි එකමයි හතරවෙනි එක මම ආත්මය දැනගතිමි ආත්මයක් සහිතවම ආත්මය දැනගන්න මුලින් තිබුණේ ආත්මයක් සහිත මම ආත්මය දැනගතිමි නැත්නම් මට මම ආත්මය දැනගතියි. හතරවෙනි කී සඳහන් කරන්නේ ආත්මය සහිතවම මම අනාත්මය දැනගතියි. හතරවෙනි එක ආත්මයක් සහිතවම අනාත්මය දැනගතියි. ආත්මයක් ඇතුවම ආත්මයක් නැති බව දැනගත්තා. ආත්මය සහිතවම අනාත්මය දැනගතියි. පස්වෙනි එක අනාත්ම වූ මම ආත්මය දැනගත්තා. අනාත්ම වූ මම ආත්මය දැනගත්තා. ඒතර සඳහන් කරනවා ආත්මයක් රහිතව ආත්මය දැනගත්තා. මුලින් ආත්මයක් සහිතව ආත්මය දැනගත්තා. දැන් ආත්මයක් රහිතව ආත්මය දැනගත්තා. ආත්මයක් නැතුවම ආත්මය කියන්නේ මොකක්ද කියලා දැනගන්නවා. හයවෙනි එක මේ කතා කරන මගේ යම් යම් කර්මවල විපාක ආත්මයක් තියෙනවා නම් ඒ ආත්මය නිත්‍යයි. කතා කරන මගේ යම් යම් කර්මවලට විපාකයක් තියෙනවා නම් ඒ ආත්මය නිත්‍යයි. කතා කරන මගේ කර්ම වලට ආත්මයක් තියෙනවා නම් විපාකයක් තියෙනවා නම් ඒ ආත්මය නිත්‍යයි. මෙන්න මේ ආකාරයේ දෘෂ්ටි හයකට ඒ පුජ්‍යලයා එළඹෙන්නේ අර 16 ආකාරයක විචිකිච්ඡාව තියෙනවා නම්. ඒතකොට මේක මොන දෘෂ්ටි වලටදයි තියෙන පිළිතුර මේක තමයි කියන්නේ මේ සාස්වත දෘෂ්ටි කියලා. ඊළඟට සඳහන් කරනවා අර මුලින් කී විචිකිච්ඡා 16ට වැටුනහම මේ දෘෂ්ටි හයෙන් එකකට එළවෙනවා කියලා. අපි දැන් දෘෂ්ටි හයක් සිහිපත් කළානේ. අර 16 ආකාරයක විචිකිච්ඡාවට යම් කෙනෙක් වැටුනොත් මෙන්න මේ සඳහන් කරපු දෘෂ්ටි හයෙන් එකකට ඒ පුද්ගලයා එළවෙනවා. ආයතන එළවෙනවා නෙමෙයි මේ හයෙන් එකකට ඔහු දෘෂ්ටිගත වෙනවා කියන එකයි සිහිපත් කරන්නේ. නුනුවණින් මෙනෙහි කිරීම හෙවත් අයෝනිසෝ මනසිකාරය නම් මෙයයි. අයෝනිසෝ මනසිකාරය. නුනුවණින් මෙනෙහි කරනවා කියලා කියන්නේ නුවණ රහිතව මෙනෙහි කරනවා නුවණක් නැතුවම සිහිපත් කරනවා ඒ නිසා ඒකට කියනවා අයෝනිසෝ මානසිකාරය කියලා ඊළඟට කියන්නේ මේ මුලින් කාම භව අවිද්‍යාව කියලා කාරණා තුනක් අපි සිහිපත් කරුවා ආශ්‍රව තුනක් මේ ආශ්‍රව තුනම අයිති වෙන්නේ දික්ටි ආශ්‍රව වලටයි ආශ්‍රව තුනමයි තියෙන්නේ දික්ටි වලට. අපි දැන් මේ කතා කරන ආශ්‍රව 6 මේ 6යි තියෙන්නේ දෘෂ්ටි වලටමයි. එහෙනම් කාම, භව, අවිද්‍යාව. නමුත් මේකේ පිනුමට සාකච්ඡා කළේ නෑ දික්ටි කියන ආශ්‍රවය. එහෙනම් මෙන්න මේ සාකච්ඡා කරපු කරුණු 6ම අයිති වෙන්නේ මෙන්න මේ දෘෂ්ටි කියන ආන් ඒ නිසා කලින් මේ සූත්‍රයේ ආශ්‍රව වර්ග හතරක් තියෙනවා කියලා සඳහන් කළා. නමුත් මේකේ පෙන්නලා තියෙන්නේ කීයද? තුනයි. සාකච්ඡා කරනවා කාරණා හතර. මෙන්න මේ தത്വයටපත් වුණාම තමයි යම් කෙනෙක් දෘෂ්ටිගත වුණා කියන්නේ. මිත්‍යා දෘෂ්ටි 16ක් තියෙනවා. ඊට පස්සේ දෘෂ්ටි 6ක් ඇති වෙනවා. මේ මිත්‍යා දෘෂ්ටි 16ට ලක් වෙච්ච කෙනා මේ දෘෂ්ටි 6න් එකකට අයි කියනවා. එතකොට මේ මේ දේවල් වලට බැඳුනා නම් යම් කෙනෙක් ආන්ගේ කුජලයට කියනවා යමින් දෘෂ්ටිගත වුණා කියලා. එතකොට මේ දෘෂ්ටිගත වුණා කියන වචනේ කොහොම වචනයක්ද? මේ කාරණාව දෘෂ්ටි ගහණයක්. දෘෂ්ටි ගහණයකට යට වුණා දෘෂ්ටි ගහණයකට මැදි වුණා කියලා සඳහන් කරලා ඒකට මොකද්ද මේ දෘෂ්ටි ගහණය කියලා කියන්නේ? අපි ඔක එදා කතා කළා වන ගහණයක් කියලා. දෘෂ්ටි ගහණය කියන වචනේ වනගහනයක් කියලා සඳහන් කළා මේ වනගහනය කියන එකෙන් ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. වනගහනයක් කියන කියන්නේ කිසිසේත්ම එහාට මෙහාට යන්න බෑ. නැත්නම් ඇතුල් වෙන්න බැරුව යනවා. නැත්නම් ඇතුලින් ඉන්නවනම් එළියට එන්න බැරුව යනවා. එළියට එන්න නම් වෙනත් ආයුධයක් තියාගෙන ගස් කොළන්, වැල්, කටුපඳුරු මේවා කපාගෙන කපාගෙන පාරක් හදාගෙනම තමයි එළියට යන්නේ. එහෙනම් මේ යමි දෘෂ්ටි වලට එකතු වෙච්චාම දෘෂ්ටි ගහණයකට යට වුණාම එහෙමයි ඒ බුද්ධිලා සම්මාදිටියට ගන්නවා කියන එක පහසු පහසු නෑ බොහොම අපහසුයි තමයි මේ දෘෂ්ටි ගහණයකට ලක් වෙච්ච බුද්ධිලයා නිවැරදි දෘෂ්ටියට අරගන්න පුළුවන් වෙන්නේ. ඒකයි මේ දෘෂ්ටිගත වුණා කියලා කියන්නේ. හැබැයි යමෙක් දෘෂ්ටිගත වුණාම ඒකෙන් බේරගන්න හරි හරිම අමාරුයි දෘෂ්ටියෙන් ගලවලා. ආ මේ නිසා අතික්‍රමණය කරන්න බැරි නිසාම දෘෂ්ටි කාන්තාරයක් කියලා කියනවා. මොකද මේ අතික්‍රමණය කරනවා කියලා කියන්නේ. ඉක්මවන්න බැරි නිසාම දෘෂ්ටි කාන්තාරය. එතකොට දෘෂ්ටි කාන්තාරයක් කියලා කියන්නේ මේ විවිධ කාන්තාර තියෙනවා. අපි එදා ටිකක් කාන්තාර ගැන සිහිපත් කළා. වාලුකා කාන්තාර තියෙනවා. නොයෙක් භයානක අමනුෂ්‍යෝ ඉන්න කාන්තාර තියෙනවා. අයිස් කාන්තාර වගේ දේවල් තියෙනවා. මේ කාන්තාරයකට වැටුනහම ඉස්සරහ පේන්නේ නැහැ. ඉස්සරහ පෙනෙන ඉවරයක් නැහැ. පිටිපස්සෙන් බලුවහම පිටිපස්සෙන් කෙනවලක් පේන්නේ නෑ. දෙපැත්ත බලහම දෙපැත්තේ කෙරවලක් පේන්නේ නෑ. කාන්තාරේ මැද්දේ ඉන්නව කොහෙන්වත් ඉමක් පේන්නේ ඉමක් පේන්නේ නෑ. ආන් ඒ නිසා විතර සඳහන් කරන දෘෂ්ටි කාන්තාරයකට අහුණා වාගේ කියලා. දුර්භික්ෂ කාන්තාරක් තියෙන සමහර කාන්තාරව හරි දුර්භික්ෂ ස්වභාවයෙන් යුක්ත කොහොමද කාන්තාර දුර්භික්ෂ වලින් යුක්තයි. නමුත් ඒ අතර තියෙනවා වැලි කාන්තාර තියෙනවා, කුණාටු තියෙන කාන්තාර තියෙනවා, සමහර කාන්තාර අයිස් පිරිච්ච තියෙනවා, අයිස් කාන්තාරම් තියෙනවා. මේ මේ වගේ කාන්තාර සමහර කාන්තාරවල දරුවෝ සත්තු ඉන්න කාන්තාර තියෙනවා. අමනුෂ්‍යයෝ ඉන්න කාන්තාර තියෙනවා. ඉතින් ඒ කාන්තාරවල හරි භයානකයි යම් කෙනෙක් අතරමං විච්චා. ආ මේ නිසා සඳහන් කළා විනිවිජ්ජ නට්ඨේන විලෝම නට්ඨේනවා විසුකම්. විනිවිජ්ජ නට්ඨේන විලෝම නට්ඨේනවා විසුකම් කියලා. ඒ එහෙම සඳහන් කළේ මෙතන විසුකම් කියලා පින්නතුනේ සඳහන් කරන්නේ විනිවිද යන නිසා නිවන් මාර්ගයට ප්‍රතිවිරුද්ධ නිසා විසුකම් කියලා කියනවා. විනිවිද යන නිසා නිවන් මාර්ගයට ප්‍රතිවිරුද්ධ නිසා විසුකම් කියලා සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ දෘෂ්ටි සම්මා දිට්ඨිය හරහා ගිහිල්ලා තියෙනවා. මේ මිත්‍යා දෘෂ්ටිය මේ 16 ආකාරයක හැකියාව සහ අපි සාකච්ඡා කරපු මේ මිත්‍යා දෘෂ්ටි. හය ආකාරයක මිත්‍යා දෘෂ්ටියකින් එකකට ලක් වෙලා දෘෂ්ටිගත වෙනවා කියලා සඳහන් කළානේ. එතකොට මේක ගිහිල්ලා තියෙන්නේ කොහොමද? සම්මාදිට්ඨිය හරහා ගිහිල්ලා තියෙන්නේ. සම්මාදිට්ඨිය හරහා ගිහිල්ලා කියන්නේ මේ සමහර කරුණු ඒ විදිහටමත් තියෙනවා. නම් හරහා ගිහිල්ලා තියෙන නිසා මේ පුජ්‍යලයා ලේසියෙන් නම් ගලවන්න පුළුවන්කමක් නෝ පුළුවන්කමක් ඇත්තෙම නෑ මේ පුජ්‍යලයා මේකෙන් බේරගන්න ක්‍රමයක් හැබෑවටම නැති තරම් බොහොම අමාරුයි බේරගන්න. ඒ නිසා සඳහන් කරනවා සම්මා දිට්ඨිය හරහා ගිහිල්ලා තියෙන ආන් ඒ නිසා සමහර අය මිත්‍යා දෘෂ්ටි වලින් ගලවගන්න බෑ කියලා සඳහන් කරනවා. ඊළඟට පැහැදිලි කරනවා පින්තුනේ විලෝම නට්ඨේන කියවේ මේ සම්මා දිට්ඨියට ප්‍රතිවිරුද්ධයි. විලෝම නට්ඨේන කියලා කියන්නේ සම්මා දිට්ඨියට ප්‍රතිවිරුද්ධයි කියන අර්ථය. ඊළඟට සම්මා දිට්ඨිය පහු කරලා සම්මා දිට්ඨිය විදගෙන ඉදිරියට ගිහිල්ලා. ආන් ඒ නිසා උදේට ගන්න බොහොම අමාරුයි මොකද සම්මා දිට්ඨිය විදගෙන ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ සාස්වත හා උච්ඡේද කියන දෘෂ්ටි දෙකටම බැහැගත් නිසා දික්ටි විපන්දිත කියලා සඳහන් කරනවා. සාස්වත සහ උච්ඡේද කියන දෘෂ්ටි දෙකටම බැහැගත් නිසා දික්ටි විපන්දිතයි කියලා සඳහන් කරනවා. ඒකට මේ විපන්දිත කියන වචනේ තේරුම සිහිපත් කරලා තියෙනවා. පන්දිත කියලා සඳහන් කරන්නේ කම්පණය. පන්දිත වෙනවා කියලා කියන්නේ කම්පණය. පන්දිත කියලා කියන්නේ කම්පණය වෙනවා. විපන්දිත කියලා කියන්නේ විශේෂයෙන් කම්පණය වෙනවා. පණිනවට පන්දිත කියලා කියනවා. මේ පණිනම කියලා කියන්නේ එක එක දෘෂ්ටිවලට ඒ ඒ කාලෙට පැන ගන්නවා. ඒකයි මේ පණිනවට පඬිත වෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. මොනවද? හැම කාලෙම එකම දෘෂ්ටියක ඉන්නේ නැතුව ඒ ඒ දෘෂ්ටිවලට පනිනවා. ඒකට උදාහරණයක් අපි සඳහන් කරුවොත් සමහර වෙලාවට කෙනෙක් මේ උපතින්ම වෙනත් ආගමක වෙන්න පුළුවන්. ඒ ආගමේ කාලයක් ජීවත් වෙලා එයා කල්පනා කරන්නේ මේකට වඩා බුද්ධ ආගම හොඳයි වාගේ. එතකොට දැන් එතන ඉන්නේ නැහැ. එතකොට මෙතෙන්ට පනිනවා. එතකොට කාලයක් මෙතන කටයුතු කර කර ඉන්නවා. හැබැයි මේකේ දීර්ඝ කාලයක් ඉන්නේ නැහැ. ඒ තවත් තවත් දෘෂ්ටි වලට පයින්නවා. එක එක දෘෂ්ටිගතයන්ට අහු වෙලා ඒ ඒ දෘෂ්ටීන් හරි කියන මතයක් ඔස්සේ ගමන් කරනවා. සම්මාදිට්ඨියට එන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් කාලයක් ක්‍රිස්තියානි වෙලා ඉන්නවා, කාලයක් බෞද්ධ වගේ ඉන්නවා, තව කාලයක් තව දෘෂ්ටියක බැහැගෙන ඉන්නවා. මේ වගේ විවිධ දේවල් කතා කරමින් ඉන්නවා. ඒකට තව කාලයක මේ මස් මාංශ පිළිබඳව දෘෂ්ටියක් ඇති කරගන්නවා. මෙමෙ එක එක දෘෂ්ටිවල ඉන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නැති තැන්වල නැති තැන්වල ඉන්නවා. ආන්ගේ දෘෂ්ටියට දෘෂ්ටිගත වෙනවා තමයි මෙතන පන්දිත වෙනවා නැත්නම් විපන්දිත පණිනවා කියලා සඳහන් කරන්නේ. මේ එකින් එකට පැන පැන මේක හරියටි මේක හරියටි මේක මෙහෙම ඇති කියලා දෘෂ්ටියක් හදාගන්නවා. නමුත් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මධ්‍යම ප්‍රතිපදාව මොකක්ද කියන එක හරියටම තේරුම් අරගෙන මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ගමන් කරන්නේ බවක් ගමන් කරන්නේ නැහැ. මේ දෘෂ්ටි වල හිර වෙච්චාම බේරගන්නත් ඉතාම අමාරුයි කියන කාරණාව අපි නිතරම සිහිපත් කළා. ඒ නිසා එහාට මෙහාට එහාට මෙහාට හැලෙනවා හැම වෙලාවෙම. ඒකෝට මොකද්ද මේකට තියෙන උදාහරණය? අපි ඉතින් සාකච්ඡා කළා අර පොළොව උඩ උඩ පයින් ආවිත් වාගේ කියලා. ආව කොච්චර උඩ පැන්නත් ආවට පොළොවෙන් එහාට වැටෙන්න දෙයක් තියෙනවද? ආන්නේ ඉන්න පොළොව ආවට කියනවා. උඹ කොහෙ පැන්නත් පයින් දෙවිදි මගේ ඇඟේ උඩටමයි කියලා. ඒකෝට මේ පුජ්‍යලයා දැන් මෙතනින් අතෙන්ට පනිනවා එතනින් අතෙන්ට පනිනවා මේ කොතෙන්ට පැනනත් මේ මොනවද ඔක්කොම එක එක දෘෂ්ටියකට පනිනවා මිසක් සම්මා දිට්ඨියට ඇවිල්ලා නැහැ හරි තැනට ඇවිල්ලා නැහැ වෙන වෙන දෘෂ්ටි වලට පැන පැන පැන පැන ඉන්නවා හැමතැනම පැන දෙන මිත්‍යා දෘෂ්ටියකම තමයි ආන් ඒ නිසා දෘෂ්ටිගත වුණා කියලා සඳහන් කරනවා ඊළඟට පින්නතනේ තවත් සමහර අය මේ කාලයකට පංචකාමී සතුට වෙනවා තව කාලයකට ඒ අය ඒ පංචකාමී සත්‍ය වෙනක පැත්තට තියලා මේ සමාජ සේවා ආදී කටයුතු කරමින් ඉන්නවා. තවත් කාලෙක ඒ වේද පැත්තකින් තියලා සමහරවිට මේ පූජනීය ස්ථාන කොට නගනගා ඉන්නවා නෑ. මේ සමාජ සේවාවල් කරනටත් වඩා මේ දේවල් කරන එක ඉතාම හොඳයි කියලා තවත් සමහර කාලෙක ඒ හැම එකක්ම පැත්තක දාලා නෑ ඔය කෝක කෙරුවත් වැඩක් නෑ සිල් ගන්න ඕනේ කියලා ඊට පස්සේ සිල් ගන්න පටන් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා නමුත් මේ එක එක දෘෂ්ටි වලට කොහොම කොහොම බැහැගෙන හිටියත් මේ පුජ්‍යලයා මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා මිදලා නෑ මොකද ඒ සිල් ගණ්ඩාවත් ඉන්නේ සම්මාදිට්ඨියෙන් නෙමෙයි. ඒ පූජනීය ස්ථාන ගොඩනගන්න ගිහිල්ලා තියෙන්නේ සම්මාදිට්ඨියෙන් නෙමෙයි. කාලයක් පංචකාමයේ සතුට වෙනවා. ඒක හොඳ නෑ කියලා සමාජ සේවය කියනවා. ඊට වඩා හොඳයි මේ පූජනීය ස්ථාන හදන එක කියලා එතෙන්ට යනවා. ඊට වඩා හොඳයි සිල් සමාදන් වෙන එක කියලා ඒකත් ඇරලා සිල් සමාදන් වෙන්න වෙනවා. දැන් මේ එකක්වත් කෙරුවේ අවබෝධයක් ඇතුවද? මේකක්වත් කෙරුවේ අවබෝධයෙන් නෙමෙයි. එහෙනම් මේ පුජලය කවුවා කෙරුවත් ඔහුට හරියම ප්‍රතිඵලයක් ලබන්න ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් කමක් නැහැ. මේ මේ වගේ එක එක දේවල් වල ඒ අය විතර රැඳිලා ඉන්නේ අපි ඔක්කොම රැඳිලා ඉන්නේ අපි ඔක්කොම ඉන්නේ මහා දෘෂ්ටි දෘෂ්ටි කාන්තාරවල. එක එක්කෙනා ඒ එක එක කාන්තාරවල හිර වෙනවා. ආන්නේ හින්දා හරියටම කල්පනා කරලා අවබෝධ කරගන්න ඕනේ මේ සංසාරේ කොයි විදිහට පැටලිලාද, කොයි විදිහට ගැඹුරුයිද, මොන විදිහට බහානකයිද, ගැලවෙනවා කියන එක කොයිතරම් අමාරුයිද කියන කාරණාව හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ. අපිත් ඉන්නේ එක එක එක එක දෘෂ්ටි කාන්තාරවල තමයි සංසාරේ හැටියට කල්පනා කරන්නේ. හරියටම සම්මාදිට්ඨිය මොකක්ද කියලා තීරණය කරලා සම්මාදිට්ඨිය හොයාගත්ත කියලා කියන්නේ පිළිත් මේ දාට හරියට මාර්ගඵලයට ආපු දවසක්. ඒකෙත් අපි නොයෙක් තැන් වලට එහාට මෙහාට පැටලෙනවා. අපි මෙහෙම හිතියට සමහරවල් තව කෙනෙකුට අපිව වෙනස් කරන්න බැරි වෙන එකක් බැරි වෙන එකක් නෑ. දැන් නම් හිතනවා වෙනස් වෙන්නේ නෑ කියලා. නමුත් සමහර වෙලාවට වෙනස් කරන්න පුළුවන්. මුදලින් කෝටියක් විතර දෙන්නම් මේ දෘෂ්ටියට එන්න කියලා කිව්ව සමහරවල් බෑ කියන එකක් බෑ කියන එකක් නැති වෙන්න පුළුවන්. නමුත් බෑ කිව්වොත් බෑ කියන්නේ හරියටම මේ සම්මාදිට්ඨිය දැකපු කෙනෙක් විතරයි. කොයි වගේ කෙනෙක් උදාහරණයක් සඳහන් කෙරුවොත් චුප්ප බුද්ධ කුට්ටි වගේ. ඊටාම දුක්පත් කෙනෙක්. ඒ වගේම කුෂ්ඨ රෝගී ලෙඩේ. පිරිස අතරට යන්න බෑ පිළිගන්නේ නැහැ කවුරුත් පිළිකුල් කරන හැම වෙලාවෙම ඇඟ කහලා කහලා දියවැක් කරනවා. නමුත් එක දවසක් භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා එක දවසක සෝවාන් වුණා. දුමාකාර ශ්‍රද්ධාවක් තිබුණා. ආගේ දවසක් දේවේන්ද්‍රය කල්පනා කළා බලන්න ඕනේ සුපබුද්ධ කුට්ටියේ ධර්ම මොකක්ද කියලා. ආන්ගේ නිසා සක්දෙවිදු හැටියටම ඇවිල්ලා සුපබුද්ධ කුට්ටියට කතා කරලා කියනවා සක්දෙවිදු විදිහටමයි වෙන්නේ කියලා. ලෙඩෙක් සනීප කරලා දෙනවා. දුප්පත්කමක් නැති කරලා දෙනවා. මේ සමාජයේ තාම ඉහළින් වැජබෙන කෙනෙක් බවට පත් කරනවා. හැබැයි මං කියන දේ කියන්නේ කිව්වා. මොකද්ද කියන්නේ කිව්වේ? බුදුන් බුදුන් නොවේ කියාපන්, දහම් දහම් නොවේ කියාපන්, සංගුන් සංගුන් නොවේ කියලා සිටුවරේගේ මට්ටමටපත් කරනවා කියලයි පොරොන්දු නමුත් සුපබුද්ධ කුටි මොකද්ද කිව්වේ මෙයා සඳහන් කරා සක්‍රිය වුණත් ඔබ මහ මෝඩෙක් බවයි පේන්නේ ඒ හින්දා මගේ ගමන ආවරණය කරන්නේ නැතුවයි ඉන්නේ මම දුප්පත් කියලා හිතන්න එපා කවදාවත් කියලා ලෞකික ධනෙන් පෝසත් නැති වුණාට මම ආර්ය ධනෙන් මහ පෝසත් කෙනෙක් කියලා යන්න ගියා අපිටත් එහෙම යන්න පුළුවන් ආත්ම ශක්තියක් අපි ඉස්සරහ අපිට සංවිධි කඳු ගොඩ ගැහුවොත් මැණික් කඳු ගෙනල්ලා ගොඩ ගැහුවොත් කෝටි ගණන් ගොඩ ගහලා මෙන්න මේ දෘෂ්ටි අත්හැරලා නැත්නම් මේ දෘෂ්ටියට එන්න මේකයි හරි කියලා කිව්වොත් මේ සියල්ල ප්‍රතික්ෂේප කරලා හිතපතනම ඉන්න පුළුවන්ද කියලා අපි අපෙන් අහලා බලන්න ඕනේ දැන් නම් එහෙම හිතෙන්න පුළුවන් පුළුවන් කියලා. නමුත් මේ අවස්ථාවට මුණ පෑවොත් ඒ හිත ඒ විදිහටම තියාගන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ. අන් ඒ වගේ කාරණාවක් සඳහන් කරන්න වෙන නිසා තමයි ශීපත් කලේ අපි හැමෝම එක එක එක එක දෘෂ්ටිවල තමයි ඉන්නේ මේ සසරෙන් මිදෙන්න මාර්ගඵලයක් හොයාගන්න තුරු. ඊළඟට මෙතන සඳහන් කරනවා බන්ධනක් තේන සංයෝජන. බන්ධනක් තේන සංයෝජන. සඳහන් කරනවා දස සංයෝජනයේට මේ කියන්න පුළුවන්. සංයෝජන 10ක්. මේ සසරට මුසු කරන සංයෝජන 10ක් තියෙනවා අපි වට කියනවා දස සංයෝජන කියලා. මේ දස සංයෝජන දන්න නිසා අපි පිළිබඳව මේ සූත්‍රයෙන් සාකච්ඡා කරන්නේ නැතුව මේ වචනේ විතරක් සිහිපත් කරනවා. මේ දස සංයෝජනයන්ගෙන්ම මිදිච්ච කෙනා තමයි රහතන් වහන්සේ. එහෙනම් මේ සංයෝජන තුලින් යම් කෙනෙක් සංයෝජන මත ජීවත් වෙනවා නම් ඔහු කොහාටද මුසු වෙන්නේ? සසරටම තමයි මුසු වෙන්නේ. ඒ සංයෝජන වලින් මූලික සංයෝජන තුනක් ප්‍රහීණී කරගත්තාම සෝවාන් කියන ආර්ය මාර්ග ඵලයට එනවා. ඊළඟ සංයෝජන ප්‍රමාණය දුරු කරගත්තාම සකදාගාමී වෙනවා. තවත් සංයෝජන ප්‍රමාණයක් දුරු කරාම අනාගාමී වෙනවා. ඊටු සංයෝජන ටික ඔක්කොම දුරු කරගත්තාම ආර්යත්වයටපත් වෙනවා. එහෙනම් මේ සංයෝජන සෝවාන් ආර්ය මාර්ගයට ආවට පස්සේ නම් මේ පුද්ගලයා සසරට දිගින් දිගටම මුසු වෙන්නේ නැහැ. නමුත් ආත්ම කීපයක් හරි තම සසරට මුසු වෙනවා. සියල්ලම නැති කරගත් ආත්මයෙන් තමයි ආය මුසු නොවි ඒ ජීවිතෙන්න සසරෙන් සදහටම සමුගන්න කෙනා බවට පත් වෙනවා. එහෙනම් බන්ධනක් තේන සංයෝජන මේ ගත සංයෝජනයේතුම මේ කාරණාව සඳහන් කරන්නත් පුළුවන්. සංසාරයත් එක්ක නැවත නැවත බැඳිලා තියෙන නිසා සංයෝජන කියන වචනේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා දික්ටි සංයෝජන වලින් යුක්ත වුණහම ඒ අශ්‍රතවත් පුතඥයා ජාතියෙන්වත් ජරාවෙන්වත් මරණයෙන්වත් ශෝකයෙන්වත් පරිදේවයෙන්වත් කවදාවත්ම මිදෙන්නේ මිදෙන්නේ නැහැ කියලා මේ දෘෂ්ටි සංයෝජනයෙන් යුක්ත පුද්ගලයා. දෘෂ්ටියට බැඳිච්ච දෘෂ්ටියට යොමු වෙච්ච පුද්ගලයා ජාති ජරා මරණ ශෝක පරිදේව කියන මේ 32කින් නොමිනෙන බවම සිහිපත් කරනවා. එහෙම කවුද සඳහන් කරලා තියෙන අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව ඒ විදිහටම දේශනා කරලා තියෙනවා. ඊළඟ වෙනද සඳහන් කළා මේ දෘෂ්ටි කාන්තාරයක් කියන එක තව ටිකක් විස්තර කරලා සඳහන් කරලා තියෙනවා දෘෂ්ටි කාන්තාර. ඒ කාන්තාර කියන තැන තියෙනවා දුම්විලි කාන්තාර තියෙනවා. වැලි කාන්තාර තියෙනවා. හිම කාන්තාර තියෙනවා. ඡන්ද හුලං කමන කාන්තාර තියෙනවා. භයානක සත්තු ඉන්න අමනුෂ්‍යයේ ඉන්න කාමතාවකේ සමහරලාට වැලිවල ගිලෙන්න ගත්තොත් ඒ වැලිවලම ගිලෙනවා කාටවත් බේරන්න බේරන්න පුළුවන් කමක් නැහැ බේරන්න පුද්ගලයාත් වැල්ලේ මෙරිලා ඒ පුද්ගලයා ගිලෙනවා අල්ලන්න දෙයක් තියනවද අල්ලන්න දෙයක් නැහැ අල්ලන්න වෙන්නේ වැලිමයි වැලි ඇල්ලුවාට ආරක්ෂාවක් ආරක්ෂාවක් එහෙනම් මේ දෘෂ්ටි වලට වැටිච්ච පුද්ගලයා මේ දෘෂ්ටියෙන් ගලව ගන්න බැරි ඒ දෘෂ්ටියේම ඒ දෘෂ්ටියේම හැම වෙලාවෙම ගිලෙමින් ගිලෙමින් ගිලෙමින් ඉන්නවා මිසක් ඔහු බේරගන්න පහසු පහසු නෑ. ඉතින් මේ කරුණුත් එක්ක වර්තමාන ලංකාවේ තියෙන විවිධාකාර මිත්‍යා දෘෂ්ටි ඒ දේවල් වලට බැහැගත් අය කවදාවත් මුදවලන්න පුළුවන්. ඒ දේවල් වලට බැහැගත් අය කවදාවත් බේරගන්න පුළුවන් බව පේන්න තියෙනවා. බොහොම බොහොම අපහසුයි. ඒගොල්ලෝ උත්සාහ කරන්නේ කොහොම හරි අපිත් එතෙන්ට ගෙනියන්න මිසක් අපි කියන කාරණාව හරි නෑ මේක වැරදි මට වැරදුනා කියලා බාරගන්න කැමති අය එහෙම කැමති අය නෑ. ඒකම හරි කියන්නේ බැහැගත්තා. ඉතින් කලක් හොඳට සම්මාදිට්ඨියේ හිටපු අය කලක් හුඟක් අයද සම්මාදිට්ඨිය කියලා දීපු අය ඒ සම්මාදිට්ඨිය අතහැරලා ගිහිල්ලා අර මිත්‍යා දෘෂ්ටියට බැහැගෙන ඉන්නවා. ඒකයි සඳහන් කළේ මේ එක එක දෘෂ්ටිවලට පැන ගන්නවා. කාලයක් පංචකාමයේ හොඳයි කිව්වා, කාලයක් සමාජ සේවයේ හොඳයි කිව්වා, කාලයක් පූජා භූමි හදන එක හොඳයි කිව්වා. ඒ වගේ කාලයක් මිනිසුන්ට සම්මාදිටිය කියලා දෙදී හිටිය, කාලයක් මිනිසුන්ට පින්පව් කියලා දෙදී හිටිය, කාලයක් බුදුරජාණන් වහන්සේ මෙහෙමයි කියලා කියලා දෙදී හිටියා. ආන්දදී ඔක්කොම අත්හැරලා දාලා නෑ ඒ ඔක්කොම ගුරු මෙන්න මේකයි හරි කියලා ඒ පැත්තට ගිහිල්ලා එහෙම වෙච්චා. ආන් ඒ නිසා ඉතින් මේ දෘෂ්ටි ගහණයට අහු වුණොත් මුදව ගන්න බෑ ගිලෙන්න පටන් ගත්තොත් ඒ තුලම ගිලිලා කොහාට යනකම්ම ගිලෙනවද එතකොට? සසර අවීක්ෂිත යනකම්ම ගිලිනවා. මොකද මේ මිත්‍යා දෘෂ්ටි කිරවල බොහෝ වෙලාවට අවීක්ෂිතයි. ඒ නිසා අවීක්ෂිත යනකම්ම ගිලින්න පටන් ගන්නවා. ඒකම මේ සංසාරේ දෘෂ්ටි කාන්තාරයන් කියලා එක පැත්තකින් සඳහන් කරන්න පුළුවන්. මේක තේරුම් ගන්න කාන්තාරය මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. කාන්තාරයන් කියලා කියන්නේ මෙන්න මෙහෙම තැනක්. එහෙමනම් දෘෂ්ටි කාන්තාර කියලා කියන්නේ ආන් ඒ වගේ බහනක තැනක් කියන කාරණාව අවබෝධ කරගන්න පුළුවන් නිසා. නමුත් මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියට අහුනහම සඳහන් කරනවා අපි කොහේ කොහේ උපදීද කියලා. නිරේගාමී වෙලක් ඉපදෙනවා. සදාකාලිකවම නිවේ නෙමෙයිනේ. දැන් මේ කතා කරන ඔබත් මමත් එක වතාවක් දෙකක් නිරේට ගියපු අය නෙමෙයිනේ. අපි අනන්ත අප්‍රමාණ වාරවල නිරේට ගියපු අය. තිරිසන් ලෝකවල හිටපු අය. പ്രേත අසුර ලෝකවල හිටපු අය. නමුත් අද ආයේ මනුෂ්‍ය ජීවිතයක් ලැබපු අය. නමුත් පින්දුනේ සසරෙන් මිදෙනතුරු අපි ආය අපායට යන්නේ නැහැ කියලා කාටවත් සහතික වෙන්න පුළුවන්ද? ආය කාටවත් එහෙම සහතිකයක් දෙන්න සහතිකයක් දෙන්න පුළුවන්කමකුත් නැහැ. නමුත් මේ මිත්‍යා දෘෂ්ටියට අහු වුණාම ආන් එහෙම નિરાදුක් විඳලා ආයෙ ගොඩට ආවම සමහරවිට කොහේ උපදිනවද? බුද්ධ ආගම කියන පැත්ත පලාතකවත් උපදින්නේ නැහැ. බුද්ධ ආගම නැති ඊටාම ඈත සක්වල වගේ ප්‍රත්‍යන්ත දේශවල උපදිනවා. බුද්ධ ආගම කියන වචනයවත් අහන්න හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ. සමහරවිට මේ කෝටි ලක්ෂයෙන් පිටපැත්තේ බුදුරජාණන් වහන්සේ ආඥා ශේෂ්ත්‍රයේ සක්වල කෝටි ලක්ෂය බුද්ධ රාජ්‍යය මේ මුද්‍රාජයෙන් පිටපැත්තේ ඉපදෙන්නත් ඉපදෙන්න පුළුවන්. ඒ මොකක් නිසාද? ඒ මේ මිත්‍යා දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි නිසාමයි. ආ මේ නිසා එවන් අය මේ කාන්තාරික වගේම තමයි දැන් ඒ වාගේ බුද්ධ ආගම නැති ප්‍රදේශයක ඉපදුණු කොයි පැත්තෙන් බැලුවත් යදවීමේ මානයක් පේනවා. කොයි පැත්තෙන් බැලීමක් බැලුවත් යදවීමේ මානයක් පේනවා. පින් පව් කියලා වැටහෙන්න දෙයක් තියෙනවා. ඒ හින්දා වුන් හොඳයි හොඳයි කියලා කරලා තියෙන ඔක්කොම ඔක්කොම පවුමයි. ආන් ඒකයි කිව්වේ කාන්තාරය කියලා. බේරීමක් නම් ඇත්තෙම ඇත්තම නෑ අර කාන්තාරේ ගිලෙන්න පටන් ගත්තොත් බේරන්න කෙනෙක් නෑමයි. ආන් ඒවත් තමයි මේ බුද්ධ ධර්ම නැති ප්‍රදේශවල ඉපදලා හොඳ නරක මොනවද පිප්පව මොනවද කියලා දන්නේ දන්නේ නෑ. ඒ නිසා හැම වෙලාවෙම හොඳයි කියලා කරලා තියෙන්නේ අකුසල් තමයි. සමහර අය සමහර අකුසල් කරන හැටි දැක්කහම අපිට පේනවා ඒගොල්ලෝ ඒ අකුසල් කරගන්නේ නැති හොඳයි කියලා හිතාගෙනයි අකුසල් කරන්නේ. සමහර අය කියනවා මේ සත්ත්ව සිව් පවල් උපදලා තියෙන මිනිසාගේ ආහාරය සඳහා කියලා. ඒ හිල මරුවට මරුවන කමක් නෑ කියනවා. තව සමහර අය නොයෙක් නොයෙක් දේවල් කිය මේක හොඳයි කියලා අනුමත කර කර ඒකට ඒ කරන හොඳම නැද්ද? නෑ ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටියකින් කරගන්නේ කරගන්නේ අප්‍රමාණ අකුසල්ම අකුසල්ම තමයි. ආ ඒ නිසා කාන්තාරයකින් ඉස්සරහ බැලුවත් පිටිපස්ස බැලුවත් සිව් දිසාවම බැලුවත් සීමාව පේන්නේ වගේ මේගොල්ලෝ සසරින් මිදෙන සීමාව කවදාවත් පේන්නේ පේන්නේ නැහැ හොයන්න පුළුවන්කමක් නැහැ. ආන් එවන් කාන්තාර වගේ තමයි පින්නදිනේ මේ එක එක අවුවල පැටලිලා අපි ඉපදිලා ඉන්නවා. මේ මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ. ඉතින් මනුෂ්‍ය ජීවිතේ වෙලාවක හිතෙනවා හතරමන් හන්දියක් වගේ කියලා. හතරමන් හන්දියක බලන්නකෝ සිව් පැත්තෙන් මේන එකක් කියේ එකටම හම්බ වෙනවා. එකතැනක හම්බ වෙලා ආයේ ඒ ඒ පැති වලට එකක් කිය බෙදලා බෙදලා යනවා. හැම පැත්තෙම ඇවිල්ලා හන්දිය හම්බ වෙනවා. හම්බ වෙලා ඒ ඒ අය ඒ ඒ පැති වලට ආයෙ අපේ පවුලක් ගත්තහම බලන්න. පවුලක සමාජිකයෝ පහක් ඉන්නවා. ඒ පස්සේ නම් කොහෙන් කොහෙන් ආපු අයද? නිරේන් ආපු අයද? දෙව්ලොවෙන් ආපු අයද? මෙහෙම මෙහෙම ඒ ඒ පැති වලින් ඇවිල්ලා. නමුත් මේ පවුල නැමැති සංස්ථාව තුළ අපි එකට එකට හම්බ වෙලා. හැබැයි පවුලක පස් දෙනෙක් ඉන්නවා නම් පස් දෙනාම එකම විදිහට පින් කරනවා. පස් දෙනාම එකම විදිහට පින් කරන්න කැමතිද? එක්කෙනෙක් සිල් ගන්නවා, තව එක්කෙනෙක් දඩේමේ යනවා, තව එක්කෙනෙක් වෙනත් කාර්යයක යනවා, තව එක්කෙනෙක් විද්‍යා දෘෂ්ටියට යනවා. සමහරලාට අරහන්දී හම්බුනවා වගේ තමයි. සමහර අය දෙන්නේ එකපාර යනවා, අනිත් අය වෙන පාරට යනවා. සමහර අය එක්කෙනෙක් තනියම වෙනමම පාරට යනවා. හිතලා බලන්නකෝ අපේ පෞද්ගල ජීවිතවල ස්වභාවය ඒ වෙලෙන්නේ. අපිත් එහෙමමයි. සහෝදරයෝ පස් දෙනෙක් ඉන්නවා, සහෝදරයෝ පස් දෙනා පස් ආකාරයි. ඉතින් ඒක තමයි මේ සංසාරේ සංසාරේ හැටි. ඒ මේ පැති වලින් ඇවිල්ලා හම්බ වෙලා ආයෙ යනවා. මේ පස් දෙනා මේකට මැරුණොත් එකම තැන වැළඳුවොත් එකම තැනක ගිහිල්ලා ඉපදෙයි. කෙනෙක් මඩුවට ඉපදෙන්න පුළුවන්. තව කෙනෙක් මුහුදේ ඉපදෙන්න පුළුවන්. තව කෙනෙක් සක්වලවල 10 ගානකට එහා පැත්තේ සක්වලක ඉපදෙන්න පුළුවන්. තව කෙනෙක් වැස්කිලි වලක ඉපදෙන්න පුළුවන්. තව කෙනෙක් ඉහළ මැස්සෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. තව කෙනෙක් දෙවියෙක් වෙන්නත් පුළුවන්. තව කෙනෙක් මිනිහෙක් වෙන්නත් පුළුවන්. එකට ඉපදිලා එකට මැරිලා එකම තැන වලලපු අය ආයෙ ඉපදිනකොට ආයෙ එකට හම්බ වෙන්නේ අය අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින් පස්සේ මේ පිරිස ආයෙකට මුණ ගැහෙන්න පුළුවන්. හැබැයි අවුරුදු කෝටි ගානකට පස්සේ. නමුත් එදාට දන්නේ අවුරුදු කෝටි ගානකට කලින් අපි එකට හිටපු බව එදාට දන්නේ. ඒක දැනගන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුණා. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හරිම මාර්ගයට වැටිච්ච පුජ්‍යලෙකට නම් ඒක දැනගෙන තැනට එන්න එන්න පුළුවන්. අපි බාධිත මහසේක වික්ෂු මහසරම් කෙනෙක් ඇහුවා ධම්ම රුචි කියන ස්වාමීන් වහන්සේ. දීපංකර පාරමෝණයට බාධිත මහසරම් වඩින කාලේ මේ නියත දෙවන හම්බ වෙන කාලේ එදා බෝසතාණන් වහන්සේ හිටපු කෙනෙක්. නමුත් එදා පාර වැරදුනා. බෝසතාණන් වහන්සේ විවරණ අරගෙන සම්මා සම්බුද්ධත්වයේ හොයාගෙන මේ පැත්තෙන් ගියා. අර මිත්‍රයා පාර වැරදිලා යන පැත්තට. නැවත භාග්‍යතුන් වහන්සේට හම්බ වෙනවා. ඒ කොයි කාලෙද හම්බ වෙන්නේ? ලෞතර බුද්ධත්වයේ ලැබුවට පස්සේ හම්බ වෙනවා. හැබැයි එතකොට ආයේ මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා මහාන වෙලා තමයි මුණ ගැහෙන්නේ. භික්ෂුන් වහන්සේගේ නම මොකද්ද? ධම්ම රුචි. ඉස්සරලාම් බුදුරජාණන් වහන්සේ දකින්න ගිය දවසේ බුදුරජාණන් වහන්සේ අඳුරගන්නවා මේ කවුද කියලා. දැක්ක ගමන් මඳුරගත්තා. අඳුරගෙන බුදුරජාණන් වහන්සේ අහනවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ ප්‍රහත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා ධම්මරුචි කොච්චර කාලයකට පස්සේද අපි දෙන්න හම්බුනේ කියලා. ස්වාමීනි මේ අසංඛ්‍ය හතරකට එහා පැත්තේ ඔබ වහන්සේ මට මග ඇරුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ අසංඛ්‍ය හතරකට පස්සේ ඔබ වහන්සේ ආයෙ මුණ ගැහුණා. ආයෙ මම මග අරගන්නේ නැහැ කවදාවත්. නැගිට උඩ බාන්නගෙකට ඇවිල්ලා වෙනස් වෙලා හම්බ වෙලා තියෙන මහා කල්ප අසංඛ්‍ය හතරකට පස්සේ. එතකොට සංසාරේ හැටි ගැන කියන්නේ බුදු පියාණන් වහන්සේ අපිට අනුමතක සංගීතයේ දේශනා කළා එක අම්ම කෙනෙක් වෙනුවෙන් අනාපු කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. දැන් මේ කාරණාවත් එක්ක අරගෙන බලන්නකෝ ඒ අම්මා මට කොච්චර වාර ගාණක් හම්බෙන්න ඕනද සාගර ජලයට වැඩි ඇය වෙනුවෙන් අහන්න. එතකොට මට ඇය ආයෙත් අම්මා වෙලා හම්බ වෙන්නේ අවුරුදු කෝටි ගණන්. සමහර කල්ප ගණනකින් තමයි ඇය මට අම්මා වෙන්නේ. ආන් ඒ තරම් දීර්ඝව හම්බ වෙන්නේ මේ භවයේ අම්මා ඊළඟ භවයේත් මට හම්බුණා නෙමෙයි අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින් හම්බ වෙලා ඇය වෙනුවෙන්ම අඩාම කඳුළු මහ සාගරයේ ජලයට වඩා වැඩි වෙන්නේ මම මොන තරම් මේ සංසාරේ එන්නේ ඇද්ද ආන් ඒ නිසා නේද වාග්පස්සේ ඔය කරුණ දේශනා කරලා පැහැදිලි කළේ මේ ලෝක ජීවත් වෙන මනුෂ්‍ය වේවා තිරිසන් වේවා මේ කිසිම කෙනෙක් මගේ අම්මා නොවිච්ච කෙනෙක් නොවිච්ච කෙනෙක් නෑ තාත්තා නොවිච්ච කෙනෙක් සහෝදරයා නොවිච්ච කෙනෙක් දුව පුතා නොවිච්ච කෙනෙක් මේ සංසාරේ බලන්න පුළුවන්ද? එහෙම කෙනෙක් හොයන්න බෑ කිවි. ඕම් ඔය කාරණාව තිබුණා. දැන් තේරෙනවද එතකොට මේ කාන්තාරේ කාන්තාරේ ගැන කතා කරද්දී හිතියට අපි පැටලලා ඉන්න මේ සංසාර කාන්තාරයේ ස්වභාවය කොහොමද කියලා. මේ ඇවිදගෙන යනකොට මොන තරම්නම් අවීචී උපදින්න ඇති. මොන තරම්නම් වෙනස් මහනිරේවල් ලෝසුපත් නිරේවල් උපදින්න ඇති. තිරිසන් වෙලා ඉදුනේ නැහැ කියලා ඒකට කියන්න බැරි බව හොඳටම හොඳටම පැහැදිලි. වැසිකිලි වල වල නොහිතිය බව හොඳටම කියන්න පැහැදිලි ඉහෙළම ශ්‍රේලා හිතේ නෑ කියලා කියන්න බැරි බව හොඳටම පැහැදිලි මොන තරම් දීර්ඝද කොයි තරම් භයානකද මේ සංසාරය එහෙනම් මේ දෘශ්‍යයක් ආන්දි වගේම කාන්තාරයක් තමයි නමුත් අපි ඔක්කොම මේ ඉන්නේ එක එක දෘෂ්ටි කාන්තාරවලම කාන්තාරවලම තමයි හරියටම අවබෝධ කරලා ඒ දෘෂ්ටියෙන් මිදලා සම්මාදිතිය ගමන් කරන්න පුළුවන් කාල සීමාවක් තමයි බුද්ධෝත්පාදයේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය. ආන්ගේ ජීවිතයේ මිත්‍යා දෘෂ්ටියට නොයා සම්මා දිට්ඨිය ඔස්සේ ඉදිරියට ගමන් කරවන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒක තමයි අපිට දෙන හොඳම මඟ පෙන්වීම. වෙන කිසි මඟ පෙන්වීමකින් නිවැරදි පාර හම්බ වෙන්නේ නැහැ. එහෙනම් සත්පුරුෂයෝ එකතු වෙලා මේ වාගේ වැඩ පිළිවෙල සංවිධානය කරලා ඒ මඟ තමයි මේ පෙන්වන්නේ කටයුතු කරන්නේ. අපිත් සංසාරේ හරියට පින් කෙරුවා ඒක දකින්න සම්මාදිට්ඨියක් අරගෙන ඉපදෙන්න. හැබැයි මේ උදේ ඉඳලා සඳහන් කරපු ධර්ම කාරණාව සමහර වෙලාවට බරයි වෙන්න පුළුවන්, තේරුම් තේරෙනව අපහසු වෙන්න පුළුවන්, ආයෙත් සිහිපත් කරන්න වෙයි, ආයෙත් අහන්න වෙයි, ආයෙත් කල්පනා කරන්න වෙයි. ඇයි අපි මේ කරුණු එහෙම තේරෙනවා මදි වෙන්නේ? එකක් නම් මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව සාකච්ඡා කරපු කරුණු 16 නම් අපිට තේරෙන්නේ නැති අපි මිත්‍යා දෘෂ්ටිගත වෙලා, එහෙම දෘෂ්ටියකට ගත වෙලා නැති නිසා. ඒ හින්දා අපිට ඒක තේරෙන්නේ තේරෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි සංසාරේ අපි කොච්චර ධර්මයත් එක්ක හිටිය මදිද ආනින්ද මේ කරුණ අවබෝධ වෙන ප්‍රමාණය එකපාරින් දෙකෙන් බොහොම අඩුයි. නමුත් භාග්‍යතුන් වහන්සේ සමහර තැන්වල ධර්ම දේශනා කරනකොට එකම ධර්ම දේශනාවෙන් කී දෙනෙක් මාර්ගඵල ලැබුවද? සුළු ප්‍රමාණයක්ද සමහරලාට දහස් ගණන්, සමහරලාට ලක්ෂ ගණන්. ඒ සංසාරේ හොඳ පුරුද්දක් ඇති කරගෙන තිබිච්ච තිබිච්ච හින්දා සමහර කෙනෙක් අහනවා සුනීත කියන කෙනා රහත් වුණාද? සෝපාක කියන කෙනා රහත් වුණාද? මිනි මරමර ඉඳලා අඟුලිමාල කොහොමද රහත් වුනේ? අඟුලිමාලට එච්චර මිනි මර රහත් වෙන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? අපිට බැරි හින්දා බව පිළිගන්න පුළුවන්ද? කසල හොද හොද හිටපු සුනීත පින් කෙරුවද? සැලුම් කුලේ ඉපදිච්ච සෝපාක පින් කෙරුවද? අවුරුදු 7ක් වෙනකොට රහත් වෙන්න තරම් පින් කරලා තිබුණාද? ඒවා එහෙම වෙන්න පුළුවන් නම් අවුරුදු 76ක් පින් කරපු අපි ඇයි රහත් වෙන්නේ නැත්තේ? මෙහෙම ප්‍රශ්න අහනයි අපේ සමාජවල තරම් මොන තරම් නම් අර අය සංසාරේ කොච්චර දේවල් කරලා තිබුණා. සසරේ කොච්චර පින් කළාද? මොන තරම් බණ අහලා තිබුණාද? කොයි තරම් ධර්ම අවබෝධය කරලා හිටියද? ලෝකයට ධර්මයේ දේශනා කරලා තිබුණාද? ඒ මේ ජීවිතේ ශක්තිය දේ ආවේ. නෑ පෙර භවයේ ඒගොල්ලෝ කරගෙන තිබිච්ච කුසලයයි මේ මතුවලා ඉස්මතු වෙලා ඉන්නේ. ආ මේ නිසා අපි සංසාරේ බොහෝ බණ අහලා තිබුණා නම් බොහෝ පුරුදු කරලා තිබුණා නම් සමහර වෙලාවට ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ගැඹුරු දහම් කරුණු හිත තුළ සතුට උපදව උපදවා වැටහි වැටහි අපිට අවබෝධ වෙන්න අවබෝධ වෙන්න පටන් ගන්නවා ආන් ඒක නිසා පිළිතුරේ සෝතානුගත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආකාර හතරක් දේශනා කළා මේ ජීවිතයේ ධර්මාවබෝධය කරන්න බැරි වුණොත් මැරිලා ගිහිල්ලා ඊළඟ ජීවිතයේ ධර්ම අවබෝධය වෙන කාරණා හතරක් සෝතනගත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. මේ ජීවිතෙන් බණ අහලා දෙව්ලෝක ගිහිල්ලා ඉපදිලා ඉන්නවා. සමහර වෙලාවට Tamanටම බණපද වැටෙනවා. නමුත් අපි කෙනෙක් වැටෙන ස්වභාවය නැහැ. එහෙම වැටුනේ නැත්නම් යම් කෙනෙක් කියලා කියලා දෙනවා. කාරණාව කියනකොට වැටුනේ නැත්නම් මතක් කරනවා නිදුකාණෙනි මතකද අපි එදා මෙහෙම කළා. ආ මෙහෙම කියනකොට මතක් වෙනවා. නමුත් මේ බණක් අහනකොට එහෙම මතක් වෙන ස්වභාවයක් අපිට නැත්තේ සංසාරෙත් හුඟක් අපි මේ ධර්මයෙන් ඈත්ලා හිටපු නිසා. එනි මේ ලැබිච්ච හොඳම අවස්ථාව ඒ සඳහා යොමු කරන්න තියෙන උතුම් අවස්ථාව. ඒ වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කරන එක, ඒ වෙනුවෙන් කැපකිරීම කරන එක, ඒ ධර්මයේ අධ්‍යයනය කරන එක ආකාර කීයකින් කරන්න කියලා දේශනා කළාද? ආකාර පහක්. සුඛ හොඳට අහන්න කිව්වා. දතා අහපු ධර්මයේ හොඳට ධාරණය කරගන්න කිව්වා. වචසා පරිචිතා වචනේ වචනේ උච්චාරණය කරන්න කිව්වා. මනසානුපේක්ෂිතා මනසින් මෙනෙහි කරන්න කිව්වා. දෙක්ඛියා සුප්පටි විද්‍යා ඊටම ජීවිතේ විදර්ශනා කරලා ලෝකේ විදර්ශනා කරමින් ධර්ම කාරණාවේ අවබෝධයක් ලබා ගන්න මේ මේ කාරණා පහ යටතේ ධර්මයේ ප්‍රගුණ කරන කෙනෙකුට ඊළඟ ජීවිතයේ මේ ධර්මයේ මනාවම මනාවක වැඩි හිට පටන් ගන්නවා කියන කාරණාව භාග්‍යතුන්ස් දේශනා කළා. එන සමානලාට අපිට බරයි. නමුත් උත්සාහ කරමු ගැඹුරු දහම් කාරණාවක් අහන්න හිතෙනවා නම් ඒ දහම කාරණාව වැටහෙනකොට ලොකු සතුටක් ඇති වෙනවා. අහනකොට නම් හරි අමාරුයි. නමුත් වැටහෙනකොට පුදුම සතුටක් ඇති වෙනවා. ගැඹුරු දහම් කාරණා අහන්න කැමති පුද්ගලයා මේ ශාසනයේ කවුද? ශ්‍රද්ධාවන්ත පුද්ගලයා. ශ්‍රද්ධාවන්ත පුජ්‍යලයන්ගේ ලක්ෂණ 11ක් තියෙනවා. ශ්‍රද්ධා ප්‍රදානයන් 11ක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රද්ධා ප්‍රදානයන් 11 කාටද දේශනා කළේ? සුභූති කියන වික්ෂුන් වහන්සේ තමයි දේශනා කළේ. සුභූති කියලා කියන්නේ අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන්ගෙන් එක්කෙනෙක්. සුභූති කියන මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ මේක සඳහන් කළේ ඒක දවසක් සුභූති කියන මහරහතන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා තවත් භික්ෂුන් වහන්සේ නමක් එක්ක. ගිහිල්ලා වන්දනා කරාම බුදුරජාණන් වහන්සේ සුභූති මහරහතන් වහන්සේගෙන් ඇහුවා ආයස්මත් සුභූති මේ භික්ෂුව කවුද? මෙයාගේ නම මොකක්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් සුභූති මහරහතන් වහන්සේ සඳහන් කළා ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේ අපි හඳුන්වන්නේ සද්ද භික්ෂුව කියලා. ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කුල පුත්‍රයෙක්. එංගත් මෙයාට කියන්නේ සද්ද භික්ෂුව. ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා කියලා කියන්නේ සුභූති මේ වික්ෂෝගාව ශ්‍රද්ධා ප්‍රදානයක් තියෙනවද කියලා. එතකොට සුභූති මහරහතන් වහන්සේ ශ්‍රද්ධා ප්‍රදානය මොනවද කියලා දන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධා ප්‍රදානයෙන් ඔක්කොම තියෙනවා උන්වහන්සේලා. මම ඒක දන්නවා කියලා කිව්වද? නෑ. නමුත් දන්නවා. බුදුරජාණන් වහන්සේට දන ගහලා වැඳලා ආපහු කියනවා භාග්‍යතුන් වහන්සේ ශ්‍රද්ධා ප්‍රදානයෙන් දේශනා කරන සේක්වා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අහගෙන මම බලන්න උන්වහන්සේ ගාව ඒ කියන කරුණු තියෙනවද කියලා මොකද මාත් එක ඉන්නේ. මාගතුන් වහන්සේ ශ්‍රද්ධා ප්‍රදානයෙන් 11ම දේශනා කරනවා. නැවත වතාවක් සුබෝධි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා ප්‍රදානයෙන් 11ම භාග්‍යතුන් වහන්සේ ළඟ දේශනා කරමින් ස්වාමීනි මේ ශ්‍රද්ධා ප්‍රදානයත් මොහු ගාව තියෙනවා. මේකක් තියෙනවා මේකක් තියෙනවා මේකක් තියෙනවා කියලා 11ම පැහැදිලි කරලා මේ 11ම මේ විචුරු ගාව තියෙනවා. ඒව සඳහන් කරා බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් සාදුකාර පවත්ලා සාදු සාදු සුභෝති සාදු එහෙමනම් මේ වික්ෂුන් වහන්සේම ඔබ නිතරම ඇසුරු කරන්න. මොහොත් සමගම ජීවත් වෙන්න. ආයදාස්ක මන් දකින්න එනවා නම් මේ වික්ෂුවත් එක්කම ආන්ගේ ශ්‍රද්ධා ප්‍රදානයන් අතර ගැඹුරු ධර්ම කාරණාවක් අහන්න සතුටක් ඇති වෙනවා නම් ඒ ධර්ම කාරණාව වැටහිලා සතුට උපදවා ගන්නවා නම් ඒක කාගේ ලක්ෂණයක්ද? ඒක ශ්‍රද්ධාවන්තයාගේ තවත් එක ලක්ෂණයක්. එහෙනම් මේ කරුණු ගැඹුරු නමුත් අහලා අධ්‍යයනය කරලා නැවත නැවත මෙනෙහි කරලා තේරුම් අරගෙන මේ ධර්ම කාරණාව අවබෝධ කරගන්න ගොඩක් කැටි වෙන්නේ ලොකු සතුටක්. වෙනදී අපි සඳහන් කරමින් හිටියේ මේ සසර කොයිතරම් භයානකද මේ සසර කොයිතරම් දුරයිද දුකයිද කියන එක දෘෂ්ටි කාන්තාරයක් කිව්වේ අපි මුලින් සඳහන් කරපු නිසා මේ සංසාරේ කොයිතරම් අපි අතරමං වෙවි අතරමං වෙවි ආවගේ කියන කාරණාව නිසා. එවනම් මේ කාරණාවෙන් අපි නොයි නොයි ආත්මවල ඉපදලා ඉන්නේ කියලා සිහිපත් කළා මැස්සෝ වෙලා හිටියම ගුරු වෙලා හිටියා මේ මැස්සන්ට මතුවට දීර්ඝායුෂක් නැහැ දවස් 7ක වාගේ කෙටි ආයුෂයක් තියෙනවා ඇයි ඒච්චර කෙටියෙන් ආයුෂ ඉවර වෙන්නේ මෙන්න මේ ජරාව කියන ධර්මතාවයේ මොනතරම් වේගයෙන් මේ සත්‍යයගේ සංඛාමයේ දන්නවා ජාති ජරා ව්‍යාධි මරණ එහෙනම් අපිට අපිට ජරාවට ගොදුරු වෙනවා නමුත් අපි සාමාන්‍යයෙන් ජරාවටමපත් වුණා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 40 45 50 55 60 වෙනකොට ඒ ජරාවත් හොඳටම හොඳටම ජරා ස්වභාවය පේන්න පටන් ගන්නවා. නමුත් ළමා කාලේ තරුණ කාලේ වැඩියම් වයසේ අපිට ඔකෙ හිතුනේ හිතුනේ නැහැ. නමුත් බාහිර විදුවට මදුරුවාට එහෙම කාලයක් තියෙන්නේ කොච්චරද කියලා. මුළු ආයුෂයම දවස් 7ක් විතර. එතකොට ඒ දවස් 7න් ඔබ දවස් දෙකක් විතරවත් ජරා දුකින් පීඩාවටපත් වෙන මේ ජරාවේ තරම් වේගින් ඔහු මරණය කරන් අරගෙන යනවා. මැස්සක හොඳුරුව ඊටාම කියාවෙන්නේ තියෙනවා. එහෙනම් ඔවුන් ජරාවෙන් කොච්චර පෙළෙනවද? එතකොට ඔවුන් ජරාවෙන් එහෙම පෙළෙනකොට අපි ඒ යකින් තව කොච්චර ශක්තිමත් නමුත් මෙහෙම ඉන්න අපි ඊළඟ පරිවේ මැස්සෙක් වෙන්න බැරිකම මදුරුවෙක් වෙන්න බැරිකම බැරිකමක් නැහැ ඒක තමයි සසර ස්වභාවය. ආ මේ නිසා මෙන්න මේ දෘෂ්ටීන්ට ගත වෙච්ච පුජ්‍යලයා ඒ දෘෂ්ටි නිසාම මේ සංසාරේ හැම වෙලාවෙම කැළෙනවා. ඒත් ඒතර බලන්නකො මේ මකුරුව විසින් දැල් බඳලා. දැල් බඳනහම ඒගොල්ලෝ ඒ දැල් බඳන්නේ සත්තු වදන. සතෙක් ඒ දැලේ පැටලුනහම මකුරුව වේදෙනු කියලා සතෙක් පැටලිච්ච ගමන් කොහේ හරි ඉඳලා මකුරුව වේගෙන් වේගින්. ඉස්සරලම මොකද කරන්නේ? ඉස්සරලම කරන්නේ අර සතාට දෙකිනවා. බෙදලා අඩපණ කරනවා. අඩපණ කරලා ඒ සතාගේ හඳු හොඳට බඳිනවා දෙලේ. ඒතකොට යන නිදහස් වෙන්නේ නිදහස් වෙන්නේ. ඊට පස්සේ තමයි මකුළුවා මකුළුවාගේ තෝ වෙනවා. නිවාඩු ඒ ශතාවේ ශරීරයේ තියෙන ලේනික උරාබුන්න පටන් ගන්න ඊට පස්සේ. ගැලවෙන්න දෙන්නේ ගැලවෙන්න දෙන්නේ නැහැ. එහෙනම් මේ දෘෂ්ටි වලට පැටලිච්චාම එහෙමම තමයි පටලගත්තාම එහෙමම තමයි අර ගැලවෙන්න ඉඩක් දෙන්නෙම දෙන්නෙම නැති නිසා සම්මා දිට්ඨියම මේක මනාවම අවබෝධ කරගන්න ඕනේ කියන කාරණාවයි මේ පැහැදිලි කරන්නේ. දිට්ඨිගත වෙනවා කියලා කියන්නේ දෘෂ්ටියෙන් ගිලුණා කියන එකයි. යම් කෙනෙක් දෘෂ්ටියෙන් ගිලුණොත් ඒ පුද්ගලයා ආයෙ ගොඩ ගන්න අවස්ථාවක් ලැබෙන නිසා. එහෙනම් අපි මේ පෞද්ගලිය සතිය සාකච්ඡා කරපු කරුණු වල තවත් මගහැරිච්ච කරුණු ටිකක් ගැඹුරු කරුණු ටිකක් ආපහු සිහිපත් කරන්න තියෙන මේ විතිකිච්ඡා දාසයෙන් අපි මේ සත්‍ය සාකච්ඡා කළේ සාකච්ඡා කළේ නැති නිසා. එහෙනම් මේ විතිකිච්ඡා දාසයට ගොදුරු වෙච්ච පුද්ගලයා මිත්‍යා දෘෂ්ටියෙන් හයකින් එකකට නිරන්තරයෙන් ගොදුරු වෙනවා කියන කාරණාව සිහිපත් කරත්තේ. ඊළඟට ඉතින් අපි බලමු පෞද්ගලික දේශනාව නතර කරපු තැන සිතේ ලාභීශ්‍රාන්ත කරුණු ටිකක් සාකච්ඡා කරමු. අපි පෞද්ගලික දේශනාව නතර කරන වෙලාවේ සාකච්ඡා කරමින් ඉතිමේ චීවර සහ පින්ඩ පාත කියන කාරණා දෙක සාකච්ඡා කරන තේරෙනවා. ඒ කාරණා දෙක සාකච්ඡා කරන තේදීන අත්ති ආසවා පටිසේවන පහතම්වා කියන කාරණාව යටතේ නුවණින් සලකලා බලලා පාවිච්චි කිරීමෙන් නැති කළ යුතු කෙලෙස් පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. එතකොට සම්බාසෝ සූත්‍රයේ සාකච්ඡා කරන කාරණා අපේ තුන්වෙනි කාරණාව තමයි අපි සාකච්ඡා කරන්නේ. නුවණින් සලකලා බලලා පාවිච්චි කිරීමෙන් නැති කළ යුතු කෙලෙස් පිළිබඳවයි මේ තුන්වෙනි කාරණාව සිහිපත් කරන්නේ. චීවර සහ පිළිපත කියන කාරණා දෙක අපි සාකච්ඡා කළා. තවත් පොදු කරුණු දෙකක් තියෙනවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. එක අනික තමයි සේනාසන. බුදුරජාණන් වහන්සේ මේ පත්‍රිේක්ෂාවක් දේශනා කළා සේනාසන වලට. මොකක්ද මේ පත්‍රිේක්ෂාව? පටිසංකායනිසෝ සේනාසනං පටිසේවාමි යාව දේව සීතස්ස පටිඝාතාය කුණහස්ස පටිඝාතාය දංශ මකස වාතාතප සිරින්සප සම්පස්සානං පටිඝාතාය යාය දේව උතු පරිස්සය විනෝදනං පටිසංගානාරාම එතකොට මොකද්ද මේ සඳහන් කෙලේ සේනාසනය ඒ කියේ කුටිය එහෙම නැත්නම් තමන් ඉන්න ආවාසය මේ සේනාසනේ ඇයි පාවිච්චි කරන්නේ සඳහන් කරනවා වාසස්ථාන පාවිච්චි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සීතලෙන් උෂ්ණයෙන් මැසි මදුරුවන්ගෙන් අවුවෙන් වැස්සෙන් උලන් වලින් සර්පයන්ගේ ස්පර්ශ වලින් මිදෙන්න. ඒක තමයි සේනාසනය පාවිච්චි කරන්න තියෙන්නේ. ඒක අමතරව විවේකී වාසස්ථානයක් හැටියටත් විවිධ ඍතු නිසා ඇතිවෙන නොයෙක් අපහසුතාවයන්ගෙන් වේදීම සඳහා සේනාසනය පාවිච්චි කරන්න බුදුරජාණන් වහන්සේ අනුදැන පදානවා. මුලින්ම ශාසනයේ මේ සේනාසන පාවිච්චියක් තිබුණේ තිබුණේ. රජගහනුවර සිටුවරය තමයි බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන කොයි කොයි විදිහට කුටි හදලා පූජා කෙරුවොත් හොඳයිද ස්වාමීන් කියලා අහලා මේ කුටි සකස් කරන්නේ පටන් ගත්තා. ඒතෙක් ශාසනයේ කුටි පූජාවක් තිබුණේ තිබුණේ නැහැ. එතකොට සේනාසනිය පාවිච්චි කරන්නේ මෙන්න මේ මෙන්න මේ කාරණා සඳහා විතරයි කියන කාරණාව සිහියෙන් නුවණින් දකින්න. තමන්ගේ කුටිය පිළිබඳව ඇලීමක් ඇති කරගන්නවා නම් ඒ කුටිය පිළිබඳව ලෝභකමක් ඇති කරගන්න ඕන. ඒ කුටිය පිළිබඳව බැඳීමක් ඇති කරගන්න ඕන. ඒ වෙනුවෙන් කුටි හදන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා මෙන්න මේ මූලික කාරණා ටිකෙන් ආරක්ෂා වීම උදෙසා කුටියක් පාවිච්චි කරනවා මිසක් බැඳීමක් තියාගන්න පාවිච්චි කරනවා නෙවෙයි. අතහැරලා යන්න වෙච්චාම ආපහු හැරලා නොබලාම අතහැරලා යන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒ නිසා මේ විදිහට සලකලා කෙනෙක් නිවසක් හදාගත්තොත් භික්ෂුන් වහන්සේට කුටියක්. ගිහි ඔබට ගෙදර. ඒ ගෙදරත් මේ විදිහට හදා ගන්නවා නම් අපිට මේ ගෙදර පිළිබඳව බැඳීමක් ඇති නොකරගෙන ජීවත් වෙන්න පුළුවන්. නුවණින් සලකලා බලලා පාවිච්චි කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කාරණා පිළිබඳව මේ සාකච්ඡා කරන කෙලෙස් පිළිබඳව. පාවිච්චි කරනවා. නමුත් ක්ලේශයක් ඇති කරගන්නේ නැහැ. එහෙනම් මම හදාගත්ත ගෙදර පිළිබඳව කෙලෙස් උපදින්නේ නැති විදිහට ඒ ගෙදර හදන්න පුළුවන් නම් තවටිකක් මේ සසරේ රැඳෙන්න තියෙන එක ආත්ම දෙක තුනකින් හරි අඩු කරන්න අඩු කරන්න පුළුවන්. නමුත් මේ ධර්ම කාරණාව හරියට ජීවිතයට එකතු වෙච්ච නැති නිසා සමහර වෙලාවට අපි හදන ගෙවල් එහෙම අත්හැර ගන්න පුළුවන් ගෙවල් නෙමෙයි. එහෙම බැඳීම් නැති කරගන්න පුළුවන් ගෙවල් නෙමෙයි. ඒ වාගේ නිදහස් මානසිකත්වයක් කවුරුත් නෙමෙයි අපි හදලා තියෙන්නේ තවතෝ සසරට සංයෝජනය වෙන විදිහට හදලා තියෙනවා මිසක් සසරට බැඳෙන්න හදලා තියෙනවා මිසක් නෑ මිදෙන්න මේ මේ මේ කාරණාටික සම්පූර්ණ කරගන්නයි කියන කාරණාවට අපි ඇවිල්ලා ඇවිල්ලා නෑ නමුත් එහෙම වෙන්න පුළුවන් නම් හරි වටිනවා කියන කාරණාවයි සඳහන් කළේ. ඉතින් ওই කාරණාව නිසා නෙවෙයි ගිහියාගේ ගමනයි පැවිද්දාගේ ගමනයි මොනරාගේ සහ හංසයාගේ ගමනට එකතැනක උපමා කරලා තියෙනවා. මොනරයි හංසයයි. ඒක හංසයාට උපමා කළේ භික්ෂුන් වහන්සේ මොනරට උපමා කළේ ගිහි පුජ්‍යලයා. මොකද මොනරගේ ගමන හරි පරක්කු. මොකද හංසයාට වඩා මොනර බලයි. එනේ ස්වාමීන් වහන්සේට වඩා ගිහි ජීවිතේ ගොඩක් පරබද්දර තියෙන ඇදගෙන යන්නේ. ස්වාමියා ඉන්නවා, බිරිඳ ඉන්නවා, දරුවෝ ඉන්නවා, නෑයෝ ඉන්නවා. මේ බර ගොඩක් තියෙනවා අදින්න. ඒ අය මේ කරන්න වෙන වෙනම යුතුයකම් තියෙනවා. අනික පිළිවෙලක් තියෙනවා. දැන් ඒගොල්ලන් පිළිවෙලක් කියනකට තියෙනවා. මේ මගුල් ගෙදර යනකොට මෙහෙම යන්න ඕනේ. මල ගෙදර යනකොට මෙහෙම යන්න ඕනේ. මේ අහවල් විශ්වවිද්‍යාලයට යන්න මෙහෙම යන්න ඕනේ. මේ මේ විදිහේ ඇඳුම් ඕනේ. මේ මේ විදිහේ ආභරණ ඕනේ. අහත් ඇඳුම් එක මෙහත් අඳින්න බෑ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් ප්‍රශ්න ගොඩක් තියෙනවා. නේද ස්වාමීන් වහන්සේට එහෙම ප්‍රශ්නකුත් නෑ. මල ගෙදර යන්න දෙන්නේ කැඳුමයි. වෙනත් තැනකට යන්න දෙන්නේ කැඳුමයි. අපිට වගේ අර වයිවාග් නැඳි පොදන්න නමන්න පරීක්ෂා කරන්න ගේන්න මහන්න ඒ වගේ බරත් ඒ වගේ බර. ස්වාමීන් වහන්සේට මේ මූල ලස්සන කරනවා ඇඟ ලස්සන කරනවා කියලා එහෙම ප්‍රශ්නිකුත් එහෙම ප්‍රශ්නිකුත් නෑ නිවනට යන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම වෙලා බැරි බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒකේ පිළිසිදුව ඉන්න එපා කියලාද? නෑ එහෙම මේ දේශනා කළේ. දේශනා කළේ මේ කය පිළිසිදු කරන්න අවසර අවසර තියෙනවා. නමුත් ලක්ෂණ නැති දැන් වෙන වෙනම ලක්ෂණ කරන්න ක්‍රම පාවිච්චි කරන්නේ. ඒ වගේ දේවල් වික්ෂුන් වහන්සේට නැහැ. ඒ නිසා ඒකට බරකුත් නැහැ. කෙසේ වෙතත් ජී ජීවිතයේ තියෙන බර ස්වාමීන් වහන්සේට නැහැ. මොනවට තියෙන බර හංසයට නැති නිසා හංසයා වේගෙන් ගොඩක් යනවා වතුර විතර. හංසයාට ඉගිල්ලෙන්නත් පුළුවන්. හංසයාට වතුර වේගෙන් ඇදලා යන්න පුළුවන් ආකාරයට එයාගේ මේ කකුල් වල ඇඟිලි වල නිකන් අර දැල් කවුරු දැල් වගේ තියෙනවා. ආවිත පාවිච්චි කරලා එයා වේගෙන් ඉස්සරහට ඇදෙනවා. හැබැයි මොනකට ගිල්ලෙන්නේ කියන්නේ මොනකට ඉතර ඈත ගිල්ලෙන්නත් ඈදී ගිහින්වත් යයි මොනර ගොඩක් ගොඩක් බර නිසා. එහෙනම් ආන් මේ නිසා මේ ගමන දෙක මේ විදිහට උපමා කරලා තියෙන පරක් වෙන යම් වෙන නිසා. නමුත් යම් කෙනෙකුට ධර්මාවබෝධය ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න එයා එදිනෙදා රැස් කරගන්න දේවල් පිළිබඳව ඒ හැම දෙයක්ම ඊටාම අල්පේච්ඡතාවයෙන් පාවිච්චි කරන් රැස් කරගන්න හැමදාම කටයුතු කරනවා. ඉතින් එහෙම කටයුතු කරපු චරිත ඕන තරම් මේ ත්‍රිපිටකයෙන් මතු කරලා අරගන්න අරගන්න පුළුවන්. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ එක තරුණයෙක් හිටියා ගටිකාර කියලා. අපි ගටිකාර ගැන හොඳට අහලා තියෙනවා. දැන් කොහෙද ඉන්නේ? දැන් ඉන්නේ බ්‍රහ්ම ලෝකේ. ඒතර කාශ්‍යප ශාසනයේ බබලෝකයේ කෙනෙක් ගටිකාරයි. හැබැයි අනාගාමී වෙලා හිටියේ. අනාගාමී කෙනෙක් සාමාන්‍යයෙන් ගිහි ගෙදර ඉන්නේ නැහැ. ඒ වෙනමුදල් පාවිච්චි කරන්න කොහොමවත් බැරි නිසා. නමුත් ගටිකාරට මහාන වෙන්න හැටියක්. එයි අම්මයි තාත්තයි දෙන්නම දෙන්නවා ඒකට මෙයාගේ ජීවන වෘත්තිය තමයි වළං හදන එක වළං හදාගෙන වළං කුච්චගෙන වෙළඳාම යනවා හැබැයි කවදාවත් වළං විකුණලා සල්ලි ගත්තේ සල්ලි ගත්තේ නෑ වළඳක් කුට්ටියක් ගෙදර ගෙදර දීලා එයා ඉඳගත්තේ හාල් සේරුවක් පොල් ගෙඩියක් ඒ වගේ දේවල් ගෙදරක් පිටුරු අහලා තිබිච්ච ගෙදරක් තිබුණේ. ඒ කියන්නේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කුටිය තිබෙන හින්දා භික්ෂුන් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ මහණෙනි මගේ කුටිය තිබෙනවා. ස්වාමීන් වහන්සේ වෙන ප්‍රදේශයකදී යමු මේ කාලේ කුටි සේවය කරන්න පිළිතුරු නැහැ පිළිතුරු නැති කාලයක් තාම ගොයන් කැපෙන්නේ නැති හිත පිළිතුරු නැහැ අපි වෙන ප්‍රදේශයකට යනවා වාග්යතුන් වහන්සේ සඳහන් කරනවා නැහැ පිළිතුරු තියෙනවා ඒක දැනට එතනින් ගිහිල්ලා පිළිතුරු ගේන ස්වාමීන් කොහෙද තියෙන්නේ පිළිතුරු ගතින් කාර්යයේ විතර අලුතෙන් පිළිතුරු අහලා තියෙනවා ස්වාමීන් මේ ගෙදර පිළිතුරු ගත්තාම මේ ගෙදර දෙන්නවා කමක් නැහැ මං ගේන්නේ කිව්වා වික්ෂුන් වහන්සේලා ගිහිල්ලා එක ඵලයකම පිළිතුරු ගත්තා අන්න අම්මයි තාත්තයි විතරයි හිටියේ අහුවා කවුද අපේ ගෙදර පිටුවර යන්නේ කියලා. සඳහන් කළා මේ අපි වික්ෂුන් වහන්සේලා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කුටියට එනවා. කුටියට වහන්සේ පිටුවර ගිහින්. අනේ ස්වාමීනි මේ මුළු ගේම පිටුවර ගියත් තමයි. ගටිකාරයන්ට බලහම ගෙදර ඵලයේම පිටුරු නැහැ. අම්මගෙන් තාත්තගෙන් හව කෝපිතු සඳහන් කළා භාග්‍යතුන් වහන්සේගේ කුටියට එනවා කියලා ගියා. මෙයාට ඇතිවෙච්ච සතුට දවස් 15ක් තිස්සේ එකම ආකාරයේ ප්‍රීතියක් තමයි තිබුණේ. දැන් මේ කුටිය වහන්න වෙලා තියෙන වැඩි කාලෙක. ඒකවල ගැස්ස හොඳටම. ඒකවල ගටිකා ළමයි තාත්තා ඒක දෙන්නේ කියන්නේ නෑ බුද්ධාඥාව නිසා ගටිකාගේ ගෙදරට වහිනවා. පිටුරු නැති වුණාට ගේ ඇතුළේ තෙමෙන්නේ ගේ ඇතුළේ තෙමෙන්නේ නෑ. ඒකවල ගටිකාගේ ගෙදර තිබිච්ච හැටි මොනතරම් අල්පේච්ච දවසක් තියෙන්නේ මතක තියාගන්න ඕනේ දෙනේ ලෝතුරා බුදුවරුන්ගේ ඉතිහාස කතාවේ මේ ගතේකාර කුම්භකාර කියන කෙනාට කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ දක්වපු උපකාරය තරම් උපකාරයක් ලැබිච්ච කිසි කෙනෙක් මේ බුද්ධ ඉතිහාසයේ හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. ගතේකාරට ඒ තරම් උපකාරයක් භාග්‍යතුන් වහන්සේගෙන් ලැබෙනවා කල්යාණ මිත්‍රත්වය. මොකද ඒ කල්යාණ මිත්‍රත්වය කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ගතේකාර කුම්භකාරගේ ගෙදර කුස්සියට ගිහිල්ලා මුට්ටිය කට ඇරලා ඒකෙන් බත් පාත්‍රයට බෙදාගෙන ඇතිලියෙන් වහලා තියෙන යෝගෙන් අයින් කරලා වෑංජනන් බෙදාගෙන ඒ විදිහම වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේ දන් වැළඳුවා. එහෙම බුදු කෙනෙක් දන් වැළඳපු කාරණාව ලෞතර බුදුන්ගේ ඉතිහාස කතාවේ කොහෙවත් සඳහන් වෙන්නේ සඳහන් වෙන්නේ. ඉතින් එහෙම පුණ්‍යවන්තයෝ ලෝකේ ලෝකෙ හිටියම සඳහන් කළේ ඒ අල්පේච්ඡ වූ නිවස කොහොම තියෙන්නේ නැද්ද කියලා. ඒතකොට සතන්ට බැඳිලා තිබුණේ නෑ ඒ ගෙදර ඉඳලා. එහෙනම් භික්ෂුන් වහන්සේ විතරක් නෙමේ අපිටත් මේ නිවස පිළිබඳව කෙලෙස් ඇති වෙන එකක් නෑ. ආන්නේ විදිහට දවසක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒතු මම මේ මහන්සි වෙලා මහන්සි වෙලා කෝටි ගාණක් ලක්ෂ ගාණක් වියදම් කරලා මේ ගොඩනගන්නේ තවත් කාලයක් සංසාරේ වැදෙන එකක් නම් මෙච්චර වියදම් කරලා ගොඩනගන්න ඕනේ නැහැ කියන ප්‍රඥාවට එන්න ඕනේ. මට ඕනේ මේ සසරෙන් මිදෙන්න. නමුත් මේ ලක්ෂ ගාණක් වියදම් කරලා මේ සසර රැඳෙන්න නම් නැහැ. ඒකද මගේ අර්ථය කියන එක කල්පනා කරන්න ප්‍රඥාවක් තියෙන්න ඕනේ කියන කාරණාව මේ සිහිපත් කරගන්න. භික්ෂුවට නම් තමන්ගේ කුටිය පිළිබඳව කෙලෙස් ඇති වෙන්නේ නැතුවා වගේම ඒ කුටිය පිළිබඳව උන්වහන්සේ කිසිම බැඳීමක් ඇති කරගන්නේ ඇති කරගන්නේ නැහැ. පාවිච්චි කරනවා බැඳීමක් නැහැ. ඕනම වෙලාවක දාලා යන්න දාලා යන්න. ආහාර වගේ. ආහාර වලට අපි හරි කැමතියි. ආහාර අපි පාවිච්චි කරනවා. නමුත් ආහාර ටික දිරෙන්නහම කිසිම බැඳීමක් නැතුව ඒක අයින් කරලා දාන්න අපිට පුළුවන්කමක් තියෙනවා. එහෙනම් මේ කුටිය පාවිච්චි කිරීම ඒ වගේම තමයි. ඊළඟට ගිලානක්කක් තියෙනවා. මොනවද ගිලානක්කක්? සඳහන් කරනවා මේ හතරවෙනි කාරණාව. බේසජ්‍ය විශේෂයෙන් කියන ගිලානක්කත් කියලා කියන්නේ බේසජ්‍ය. චීවර, පින්නපාත, සේනාසන, ගිලානක්කත් කියලා කියන්නේ බෙහෙත් වලට. ගිලනුන්ට ප්‍රත්‍ය වෙන නිසා ගිලන්පස කියලා කියනවා. ගිලනුන්ට ප්‍රත්‍ය වෙන නිසා ගිලන්පස. එතකොට ගිලන්පස දෙන්නේ කාටද? ගිලනුන්ට. අපි අද භාග්‍යතුන් වහන්සේට දෙන්නේ කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට උඩ කිලන්ද? ඊටාම නිරෝගී වික්ෂුන් වහන්සේ නමකට අපි දෙන්න දෙන්නේ කිනම්. උන්වහන්සේලා ගිලන් වෙලා නැහැ. අපි විසින් උන්වහන්සේලා ගිලන් ගිලන් කරලා තියෙනවා. එහෙනම් මේ ගිලන් පස කියන එකේ අර්ථය අර්ථය දැනගන්න මේ ගිලනුන්ට ප්‍රතිවිච්ඡ නිසා ගිලන ප්‍රතිවිච්ඡ තියෙනවා. එහෙම සඳහන් කළ බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. මේ දෙකක් කෝපීකක් වළඳන එකක්වත් අනුමත කරන්නේ අනුමත කරන්නේ නැහැ. ඒකත් ගිලම්පස් හැටියට වළඳන්න පුළුවන්. ඒක නම් තේකක් වළඳහම මොකද සනීප වෙන රෝගී. එතකොට මේ 89ක් රෝග 90ක් ව්‍යාධි ආදී ඒවා සඳහන් කරාම නිදිමත සලකන්නේ ගිලන් බවක් හැටියට. කෙනෙක් පොත් කියවනවා රැට. පොත් කියවගෙන යනකොට කම්මැලිකමක් ඇවිල්ලා නිදිමතක්. ආන් මේ වෙලාවට තේකක් දීවොත් නම් හොඳයි. කියලා හිතනවනම් ඒකත් පාවිච්චි කරලා කමක් නෑ මේ මොකක් වෙනුවෙන්ද අර ගිලන් බලට ප්‍රතිකාරයක් හැටියට අපි දන්නවා මේ ටිකක් ගිහම තව ටිකක් ඉන්නවලා ඉඳ ඉන්න පුළුවන් උත්තේජනයක් තියෙන තියෙන බඩේ අමාරුවක් හැදුනොත් කොහොම ටිකක් පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් මේ දේවල් පාවිච්චි කරන්න බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ අනුමත කරන්නේ නැහැ එහෙම නැත්නම් විකාරේ පාවිච්චි කරන්න විශේෂයෙන් අනුමත කරන්නේ මොනවද? පළතුරු විශ්වාසය. තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙන්නේ. විශේෂයෙන් අපි අෂ්ටපාණ කියන පාණ වර්ග අටක් ගැන කතා කරනවා. මේ අෂ්ටපාණ සර්වඥතා ඥාණයෙන් දැකලා තමයි දේශනා කරලා තියෙන්නේ. බඩ පිරෙන්නේ මේ පළතුරු කෝපයක් ගියෝ කියලා බඩ පිරෙන්නේ බඩ පිරෙන්නේ නමුත් ආහාර වේලකින් ලැබෙන්න අවශ්‍ය පෝෂණීය ගුණය ශරීරයට එකතු කරන්න පුළුවන් සුවිශේෂී පළතුරු වර්ග 8ක් තමයි ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඒනේ අපේ වාඥාණයකින් නෙමෙයි ਸਰවඥාණයෙන් බලලා ඒක දේශනා කරලා තියෙන්නේ. ආන්නේ හින්දා සමහර වෙලාවට අපි ආපෝ සංකාර සතර ගැන සඳහන් කරුවා වගේ අපිට සමහරලාද සිල් රැකෙන්න බැරුව යනවා හැන්දෑවට ඇයි බෙහෙත් බොනවා කියලා ආහාරයක් මොනවා හරි කන්නම ගන්න ඕනේ. ඒ හින්දා එක්ක හවසට සිල් පවාගෙන කන්නම කන්නම වෙනවා. නම් බුදුරජාණන් වහන්සේ එහෙම වුණා කියලා ඒක අනුමත කරනවාද? දැන් බලන්නකෝ අපි මැරෙන්නේ තියෙන බය. බෙහෙත් දීවේ නැත්තම් මැරෙන්නේ. ඒ හින්දා සිල් එපා මොනවා හරි කාලා බෙහෙත් බොන්නම ඕනේ. නෑ මරුණක් කමක් නෑ අද බෙහෙත් නොපී හරි ඉන්නවා මේ සීලය රකින්න ඕනේ කියලා හැඟෙන්නේ හැඟෙන්නේ නෑ ඉන්න මැරි කියලා බයට බෙහෙත් බොන්න ඕනේ සීල රකින්න ඕනේ කියලා කල්පනාව ඇති වෙන්නේ නමුත් සීලය ආරක්ෂා කරගන්න ඕන නම් ඒ බෙහෙත් පාවිච්චි කරනාට මේ පළතුරු විශ්ය හොඳටම හොඳටම කැපයි. මේ පළතුරු විශ්ය ඒකට හොඳටම හොඳටම වරොත්තු දෙන හිඳයි බුදුරජාණන් වහන්සේ මේ අට දේශනා කරලා තියෙන තරම් ගුණදායක පළතුරු වර්ග. එතකොට ගිලම්පස කියන වචනේ අපි මේ කෙටියෙන් සිහිපත් කරලා තියෙනවා. ගිලනුන්ටපත් වෙච්ච නිසා ගිලනක්පත් වෙනවා. ඒකද සීතල කියන්නේ රෝගයක්. සීතල වෙලාවටත් එහෙම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. සීතල උෂ්ණ ඉවත් රෝග නම් මෙතන සඳහන් කරනවා පටිසංකාය මිසෝ ගිලානපච්චේ බේසජ්ජ පරික්කාරං පටිසේවා යාව දේව uppannānaṁ veilā bādhikānaṁ වේදනානං පටිඝාතාය අභ්‍යාපජ්ජ පරමතාය යාව දේව uppannānaṁ veilā bādhikānaṁ වේදනානං පටිඝාතාය ඉපදිනා වූ වේදනාවක් යටපත් කර ගැනීම සඳහා රෝගයෙන් පාලනය කර ගැනීම සඳහා පාවිච්චි කරන පාවිච්චි කරන්න පුළුවන් මෙන්න ඊළඟ පස්සේ කියන වර්ගය ඒ නිසා නුවණින් සලකලා බලලා උපන්නා වූ රෝග වේදනාවන් විඳීම රෝග වේදනාවන්ගෙන් මිදීම පිණිසම මම මේ බෙහෙත් පාවිච්චි කරනවා කියලා හිතලා පාවිච්චි කරන්න කියලා කියනවා. කෙලෙස් සහිතව පාවිච්චි කරන්න එපා කියලා සඳහන් කරනවා. නෑ මට නම් ඒකට ලැබී ඉන්නම බෑ කියලා කිව්වොත් ඒක පිළිබඳව අපිට ඇති වෙලා තියෙන්නේ ක්ලේශය. නෑ මට නම් කෝපිකට ලැබී ඉන්නම බෑ කිව්වොත් අපිට කෝපි කෝපයක් පිළිබඳව ඇති වෙලා තියෙන්නේ ක්ලේශයක්. නමුත් මෙතන සඳහන් කරන්නේ කෙලෙස් සඳහා නෙමෙයි මොකද පාවිච්චි කිරීමෙන් ප්‍රහාණය කරන්න පුළුවන් කෙලෙස් පිළිබඳව මේ කතා කරන්නේ. පාවිච්චි කරනවා ලෙඩක් තිබුණොත්. නැත්තම් පාවිච්චි කරන්නේ නෑ ඕන තරම් ගිලම්පස ලැබිලා තියෙන පාවිච්චි කරන්නේ නෑ. තේකෝ කියෝන තරම් තියෙන පාවිච්චි කරන්නේ නෑ. නමුත් රෝගී තත්ත්වයක් තියෙනවා නම් පාවිච්චි කරනවා. නම් කෙලෙසයක් නැතුව පාවිච්චි කරනවා කියන එකයි එතන සඳහන් කරන්නේ. එහෙම නැත්නම් පිළිතුරේ බෙහෙත රස වුණොත් ඒත් අපි බෙහෙතට කැලෙනවා. සමහර බෙහෙත් රසයි. ඒවල වැඩියෙන් බොන්නේ. සමහර බෙහෙත් තිත්තයි. හැබැයි ඒක වේලටවත් බොන්නේ නැතුව අත්හැරිනවා. රසයක වැඩියෙන් බොනවා. තිත් එක සමහරලාට තුන් වේල බොන්න තිබ්බහම අමාරුවෙන් එක වේලක් දෙවේලක් දී ගන්නවා එකක් හරි මගේ අර ගන්න මොකද ඒක අකමැති නිසා අරකට ඇලිලා නිසා එහෙනම් එතන තියෙන්නේ කෙලෙස් තමයි. එහෙනම් පාවිච්චි කිරීමෙන් බැහැර කළ යුතු කෙලෙස් කියන එක සඳහන් කරනවා. ඊළඟට මේ ප්‍රමාණය නුවණින් සලකලා බලලා පාවිච්චි කරනවා. මට මට කොයි වගේ ප්‍රමාණයක් ඕනේ. ඒක නුවණින්ම තමයි දකින්න ඕනේ නුවණින්මයි ඒක පිළිබඳව සැලකිල්ලක් දක්වන්න ඕනේ. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ හැම කාරණාවක්ම අනවශ්‍ය නැති දුරු කරලා දාන්න ඕනේ කියලා. අවශ්‍ය නැති වෙලාවට මේ දේවල් පාවිච්චි කරගෙන ඉන්නවා කියන්නේ කෙලෙස්. ආන් ඒ නිසා නුවණින් මෙහි කරලා දුරු කරන්න හැම වෙලාවෙම පුළුවන්කම තියෙනවා. ඊළඟ කුණදී සඳහන් කරනවා මේක වෙනස තේරුම් ගන්න කියන මොකද්ද? ඉන්ද්‍රිය සංවරයට නම් කීවේ ප්‍රමාණය බලන්න එපා. ඉන්ද්‍රිය සංවරයේ අපි සඳහන් කළේ වෙලාවේ ප්‍රමාණය ප්‍රමාණය බලන්න එපා. අවශ්‍ය ප්‍රමාණය විතරක් බලන්න මතකයි මේ කාරණාව අපි දැන් සාකච්ඡා කළා. ඇහි සංවරයේ සංවරය ඇති කරගන්න අවශ්‍ය ප්‍රමාණය විතර බලන්න. ඒ ඉන්ද්‍රිය සංවර කරගන්න ඕන නිසා. ඒ ප්‍රමාණය දිහාට බලන්නේ එපා කියලා දේශනා කළා. නමුත් මෙතන ඊළඟට සඳහන් කරනවා ඒ කීවේ කෙලෙස් උපදින්නේ නැති ප්‍රමාණය විතරක් අහන්න කියලා. එහෙනම් කෙලෙස් උපදින්නේ නැති ප්‍රමාණය විතරක් බලන්න. කණෙන් කෙලෙස් උපදින්නේ නැති ප්‍රමාණය විතරක් අහන්න කියලා. ඊළඟ සඳහන් කරනවා ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න විතරක් නම් එහෙම කරන්න ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕනම නම් ඒ දේ කරන්න ඕනේ. ඇහෙන් බලන්න ඕන ප්‍රමාණය විතරයි බලන්න ඕනේ. කනෙන් අහන්න ඕන ප්‍රමාණය විතරයි අහන්න ඕනේ. මෙතන කියන්නේ පාවිච්චි නොකර ඉන්න එපා. දැන් මේ බින්දපා චීවර, බින්දපාක සේනාසන ඊළඟට පාවිච්චි කරන්න එපා කියලා කියලා නෑ. එහෙනම් මෙතන මොකද කියලා කියන්නේ? පාවිච්චි කරන්නේ නමුත් නුවණින් සලකලා බලලා කෙලෙස් ඇති නොවන විදිහට පාවිච්චි කරනවා. අතන කිව්වා ඉන්ද්‍රිය සංවරය උදෙසා ඇහෙන් ප්‍රමාණයක් විතරක් බලන්න. මෙතන කියනවා නෑ ප්‍රමාණයක් කියලා නෑ. අපි කෙලෙස් ඇති නොවන ප්‍රමාණයට පාවිච්චි කරනවා. කෙලෙස් ඇති නොවෙන්නේ පාවිච්චි කරන්නේ. පාවිච්චි කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලස් පිළිබඳ සේපත් කළා පාවිච්චි කරන්න අයිතිය තියෙනවා ඉඩ තියෙනවා නමුත් කෙලස් උපදව ගන්න ඒ නිසා මේක මේ සම්භාෂණ සූත්‍රයේ කෙලස් නැති කරන තුන්වෙනි ක්‍රමයේ හැටියට දේශනා කරලා තියෙනවා හතරවෙනි ක්‍රමය පැහැදිලි කරනවා පස්ති ආත්මා අදිවාසනා පහක් හතරවෙනි ක්‍රමයක් තියෙනවා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ක්‍රමයක්. ඒකයි කියන්නේ අත්ති ආසවා අදිවාසනා පහ. ඉවසීමෙන් ප්‍රහාණය කළ එතන මොනවද මේ ඉවසීමෙන් ප්‍රහාණය කරනවා කියලා කියන්නේ? එතන සඳහන් කරනවා මෙතන ඉවසන්න කියේ නුවණින් ඉවසන්න කියන එකයි. මොනවද? සීතලය, උෂ්ණය, බඩගින්න, පිපාසය මේ දේවල් ඉවසන්න කියේ කොහොමද? කියන නුවණින් ඉවසන්න කියලා. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස්. ඊළඟට හොඳටම හිතන්න, හොඳටම කල්පනා කරන්න, හොඳටම ඉවසන්න ඒ ඉවසීමෙන්ම ප්‍රහාණය කරන්න. ඒ කොයි විදිහටද මේ කරුණු කවදාවත් සුළු වෙන්න හිතන්න එපා කියලා කියන අපිට නම් වචන ටිකක් නේ. අපිට වචන ටිකක් මේ සීතල ඉවසන්න, උෂ්ණ ඉවසන්න, පරිගින්න ඉවසන්න, විපාසය ඉවසන්න අපිට මේවා වචන ටිකක් විතරයි. නම් විපාසය හැදිලා බලන්න ඕනේ ඒක ඉවසන්න කොච්චර අමාරුද කියලා. ආන්නේ අමාරුව වැඩි වෙන්න වැඩි වෙන්න කේන්ති වෙන්නේ නැතුව ඉවසන්න පුළුවන් වෙන්නේ. හිතන්න කවුරු හරි එක ගමනක් ගියා. කවුරු හරි අපි ගමනක් එක්ක ගියා. සමහරවිට ගෙදර ඉන්නකොට හේත හේතට කුඹරට ගිහිල්ලා රස්සාවට ගිහිල්ලා එහෙම නැත්නම් ওই කන්තෝරුවකට අපි වැඩක් කරගන්න ගිහිල්ලා එතනින් වැඩේ කරලා දෙනකන් අපි සමහරවිට දවල් වේල කන්ටත් නැතුව එතෙන් වෙලා ඉන්නවා. වැඩේ ඉවර කරගන්න ඕනේ හින්දා. දැන් බලන්නකෝ අර අනිත් මිනිස්සුත් එක්ක ගමනක් ගිහිල්ලා ඒ මිනිස්සයා චුට්ටක් හරි ගමන අතපහුවුනේ. දැන් බලන්නකෝ සමහර වෙලාවට වන්දනන්න මං ගියහම අර එක් කරගෙන ගියපු ඒ නඩේ ගුරා කෑම ටික හැන්දෑවේ දෙන්න චුට්ටක් පරක්කු වුණොත් කී දෙනෙක් වචන කියනවා? කී දෙනෙක් කස්පිසු ගන්නවද? කී දෙනෙක් බනිනවද? අර මිනිස්සයා නොදීන්නේ නැහැ. ඒ මිනිස්සයාත් අපිත් එක්කම තමයි ආවේ. අපිට තියෙන මහන්සියම තමයි ඒ මිනිස්සයාටත් තියෙන්නේ. නමුත් අපි තැන් තැන් වල ගිහිල්ලා නාගෙන විවේක ගන්නවා. ඒ මිනිස්සයා අර මහන්සිය දිගින් අර ඇලි වලන් බඩුමුට්ටු ඔක්කොම ඇදගෙන, දරටි ඔක්කොම ඇදගෙන, වතුර ටික සේරම ගෙනත් තියාගෙන, උයාගෙන පියාගෙන අපි ගාවට ගේන්න ඕනේ. ඉතින් ඒ ගේනකන් ඉවසන්න බෑ. දැන් අපි කල්පනාව නාගරික වලට කැමරික ළඟ තියෙනකොට මේ මහලු බඩගින්න දුන්නේ නෑ. තිබ්බත් ඒක ඉවසන්න නෑ. අන්න අපි යාක මොනවද රැස් කරන්නේ? කෙලිස්සස්. එහෙනම් ඒකයි විතර මේ සඳහන් කෙරෙන්නේ. ඒ වාගේ චූටි බඩගින්න ඉවසන්න බැරි අපි අර මිනිස්සයා අද හැන්දෑවේ කැමරේ දුන්නේ නැත්නම් පහුවදාගමට ඇවිල්ලා ඉන්න අයට කියනවා ඔය මිනිහයෙක් කරන් අයන්ද ඒ මිනිහයික ගමන් යන කතියත් නවත්තන්න තරම් දැන් මොනවද වෙනස් වෙලා තියෙන්නේ ඒ තරම් දරුණු කෙලෙස් අපි රැස් කරගෙන තියෙනවා එහෙනම් ඉවසීමෙන් ප්‍රහාණය කරන්න එහෙනම් මේ විපාකය ඉවසනවා බඩගින්න ඉවසනවා කියන එක මොනතරම් අමාරුද කියලා එතෙන්ට ගිහිල්ලා බලන්න නමුත් අර කන්තෝරුවට වෙලා උදේ කාලත් නෑ දවල් කාලත් නෑ මගේ වැඩේ හින්දා ඉවසගෙන ආන්දී කරුණු එකතු කරලා බලන්න මේක ඉවසන්න කොච්චර කොච්චර අමාරුද කියලා. මෙන්න මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ අපූර්වවට පැහැදිලි කරලා තියෙනවා පිටකේ පුරාම. මේ සඳහා පැහැදිලි කරන තව එක කතාවකුත් තියෙනවා. අපි ඒක සාකච්ඡා කරමු මේ ගිහි සහ ශ්‍රමණ කියන දෙපිරිස අතර තියෙන වෙනස මොකක්ද කියන එක ඒකෙන් පැහැදිලි කරනවා. එහෙමනම් සමහර කෙනෙකුට බඩගින්න වැඩි වුණාම සඳහන් කරනවා කේ කියනවා කියලා අපි මේ සිහිපත් කරා. බඩගින්න වැඩි වුණාම කේ කියනවා. පිපාසය වැඩි වුණාම කේ කියනවා. සමහරවල් ගමන ගිහින් එනකොට ගෙදර උයලා තිබ්බ නැත්නම් ඒත් කියෙන් කියනවා. එතකොට බෝතලේ තේ වතුර තිබ්බ නැත්නම් ඒත් කියෙන් කියනවා. එතකොට එහෙනම් අපි අදින් මොන තරම් මේ හිතන්නේ නැතුව කෙලෙස් තියෙනවද මේ ජීවිතේ? අපි හිතන්නේ නෑ පොලිසිය දුන්නේ නෑ. නෑ සඳරන මොහොතේ නෑ. නෑ මේ බෝතලේ තේ වතුර තිබ්බ නැත්නම් ඒත් කෙලෙස් ඇති කරන ආයෙත් සංසාරයට මොමුණු වෙලා තියෙනවා. එහෙනම් මේ දේවල් මොන තරම් සිහියෙන් නුවණින් ඉවසනා කටයුතු කරන්න ඕනේද සසරින් මිදෙන්න උත්සාහ කරන උත්සාහ කරන කෙනෙක්. අන්න ඒ නිසා ඉවසන කෙනාට ඒ කෙලෙස් වලින් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඉවසීම නැති කෙනෙකුට ඇති වෙන කෙලෙස් වලින් ඉවසන්න පුළුවන් කෙනාට මිදෙන්න පුළුවන්කම තියෙනවා. මොකද ඉවසීම නිසා ඒ කෙලෙස් ඇති වෙන්නේ නැති නිසා. ඊළඟ සඳහන් කරනවා මේ විපක්ෂයේ තේවා. සීතලත් තේවා. උෂ්ණයත් තේවා. සමහරවිට අපි සීතලටම බැන බැන ඉන්නවා. සමහරවිට උෂ්ණෙටම බැන බැන ඉන්නවා. නමුත් අපි කරන්න තියෙන මොකක්ද වැඩ කරන්නේ? වැඩක් කරන්නේ නැහැ. හැබැයි මේ උෂ්ණය වැඩි වුණා කියලා අපි මරණයට ලං වෙන එක අඩු වෙනවද? නෑ ඒක එහෙමම සිද්ධ වෙනවා. මේ උෂ්ණය නිසා, කේන්ති ගැත්ත නිසා සසරට මුහු වෙන එක අඩු වෙනවද? ඒකත් එහෙමම වෙනවා. නමුත් මම බැන බැන මම හිතියදේනවා කරගතිය යුතු දෙයක් කරන්නේ කාරණේ දැන් සීතයි දැන් උෂ්ණයි දැන් බඩගිනි දැන් බඩ පිරিলা දැන් පිපාසයි දැන් නිදිමතයි ආගේ ලක්ෂණද මෙවුවා කම්මැලියාගේ ලක්ෂණ දක්වගත්තොත් අපි මේ සසර තවත් පරක්කු වෙන්නම පරක්කු වෙන්නම උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ මේ කර්ම පිළිබඳව ඔබට ඔබේ ජීවිතය තුළ ඔබේ ගෘහ ජීවිතය තුළ ඕන තරම් අත්දැකීම් අත්දැකීම් තියෙන දේවල් අපි මොන තරම් විදිහට කල් කෙලස් එකතු කරලා තියෙනවද මේ මේ සාමාන්‍ය සුළු දේවල් නිසා තියෙන අත්දැකීම් තියෙනවා. සීතල වැඩි වුණොත් සමහරලාට අපි නිදා ගන්න උත්සාහ කරනවා උෂ්ණය වැඩි වුණොත් කිසිම වැඩක් කොලක් නොකර ඉන්නවා. සීතල වැඩි වුණොත් වැඩ කරන්නේ නැහැ. ඒකට කුලිය වෙලා නිදා ගන්න බෑ. කුණුසුම වැඩි වුණොත් ඒක වැඩ කරන්නේ බොහොම කරදරයි අපහසුයි කියලා. මේ ජීවිතේ පුරාම මේ කාරණාව ප්‍රගුණ කරාම සඳහන් කරනවා ඒ ප්‍රමාණයෙන් ඇති වෙන කෙලෙස් වලින් මිදෙන්න පුළුවන්කම තියෙනවා කියලා. මේ කාරණාව ජීවිතේ පුරාම ජීවිතේ පුරාම ප්‍රගුණ වෙනවා. එතකොට මේ කෙලෙස් වලින් මිදෙන්න පුළුවන්. ඇඳුම නිසා ශරීරයේ කෙලෙස් තියෙනවා. එහෙනම් මේ කාරණාව ඒ විදිහටම හිතලා ඒ කර්ම වලින් මිදෙන්න පුළුවන්කම තියෙනවා. මේ සසරින් මිදෙන කෙනෙක් ගැන මෙතන මේ කතා කරන්නේ. සසර රැඳෙන්න උත්සාහ කරන කෙනෙක් ගැන නෙමෙයි මිදෙන්න උත්සාහ කරන කෙනෙක් ගැන. එහෙනම් ලැබීම ලැබීම පිළිබඳව තමයි බලන්න මදුනේ කනගාව කෑ ගහනකොට කොච්චර කේන්ති වෙනවද කියලා මදුරුව කෑවේ නෑ තව කනගාවෙන් ගියා අපිට කේන්ති වෙන්නේ මේ කේන්තියක් දේශයක් ඇති වෙච්චාම විෂ පැතිරෙන වේගෙ වේගෙ නෙමෙයි ඒක නිසා සර්පේ දෂ්ට කරාම බය වෙන්න එපා කියන්නේ හැම වෙලාවෙම මේ දෂ්ටයට ලක් වෙච්ච කෙනා සතුටින් කියන්නේ එයා බය නැති කරලා කියන්නේ ඒකෝල යාගේ දුක නැති කරන්නත් ඕනේ දුක කියන්නේ මොකක්ද ඉතින් දුක කියන්නේ ද්වේෂයේ තවත් පැත්තක් එකක් තමයි රළු පරළු වචන පිට කරනවා අනිත් එක තමයි අලන. අලන්නේ දුකටනේ. අලනවා කියලා කියන්නේ ද්වේෂයේ තවත් පැත්තක් හැටියට තමයි ධර්මයේ සඳහන් කරන්නේ. එහෙනම් මේ විෂ සහිත දෙයකට ලක්වෙච්ච පුජ්‍යලයා දුකටපත් වෙන්න දෙන්නත් එපා, හේතු ගන්න දෙන්නත් එපා, එයා බය වෙන්න දෙන්නත් එපා. එහෙම වුණොත් එයාගේ ශරීරය පුරා විෂ ගමන් කරන වේගය වේගය ඉක්මන් වෙනවා. දැන් ඒකෝට බලන්න පාර වදුරුව කනගාමී වෙනවා රහත් අත ගහනවා මෙහත් අතින් ගහනවා කොහොම කරතර ඉන්නේ කෙනාට දැන් හොඳටම දේශයක් ඇති වෙලා දැන් ඒකෝට අර වදුරුව දෂ්ට කරහම දෂ්ට කරාම එයාට අනිත් අයට වඩා විෂ වැඩි දෙනවා. මధుරව දෂ්ට කරපු තැන ඊට පස්සේ මෙයා කහන්න පටන් ගන්නවා. ඒ කහන්නේ සතුටින් කහන්නේ තරහින්ම. ඒ කහනකොට හයියෙන් කහනවා. ඒ කහපුවම අර බිබිලක් වගේ මතුවෙච්ච එකට මොකද වෙන්නේ? ඒක කැඩෙනවා. ඊට පස්සේ තුවාල වෙනවා. දැන් විතර බලන්නකෝ මధుරවා මට විදලා ගියා. මధుරවා විදපු තැනවත් මට හොයන්න බෑ. මధుරේ තියෙනහම මෙන්න මෙතෙන්ටයි ඉන්නේ කියලා අපිට සිදුරු පේන්නේ පොඩි බිබිලක් ආවොත් ඒක පේනව නිසා. දැන් බලන්නකො මට ඇතිවෙච්ච දේශයෙන් හින්දා මදුරුවා මට හානි කළාට වැඩිය මම විසින් මට හානි කරගෙන නැද්ද? මදුරුවා නම් විදලා ගියා. එතන මට හොයන්නවත් දෙල් තුවාලයක් ලැබුණේ. දැන් කහන්න ගිහිල්ලා තරහින් මං කරලා තියෙන ලොකු තුවාලයක්. දැන් ඒකට මේ දේශයෙන් හින්දා මා විසින්ම වැඩි මටම මටම හානිය කරගෙන ආන්නේ හින්දා මේ බඩගිනි, පිපාසා, මැසි මදුරු උෂ්ණ සීතල මේ දේවල් හැම එකක්ම ඉවසීමෙන්ම ඉවසීමෙන්ම ප්‍රහාණය කරන්න ඕන කියන කාරණාවයි බුදුජානක මහසී මෙතන දේශනා කරලා තියෙන්නේ. අන්න ඒ නිසා අපිට කරන්න තියෙනවා නම් යමක් සඳහන් කළා මේ කරන්න බැරි දේවල් එකක්වත් බුදුජානක මහසී දේශනා කරලා දේශනා කරලා කරන්න තියෙනවා නම් යමක් එය කරන්න දේශනා කළා මිසක් කරන්න බැරි දේවල් එකක්වත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නෑ. මුලින්ම දේශනා කරලා තියෙන්නේ දන්න කෙනා සහ දකින්න කෙනා විතරයි මේ දේශනා කරන්න කියලා කාටද? අපි මුලින්ම පැහැදිලි කළා පහුගිය දවසේ මේ දේශනාවල් භාග්‍යතුන් වහන්සේ කරන්නේ කාටද? දන්න කෙනා සහ දකින්න කෙනා. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ දන්න කෙනාට සහ දකින්න කෙනාට. කොහොම දකින්න කෙනාටද? නුවණින් දකින්න. ආන් එයාට තමයි මේ ධර්ම කාරණාව හරියටම අවබෝධ කරලා මේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒ නිසා මේ උත්සාහය ඇති ඇයිද විතරයි භාග්‍යතුන් වහන්සේ මෙවන් ගැඹුරු සූත්‍ර දේශනා කරන්නේ. උත්සාහය ඇති ඇයිද මොනවද කෙලෙස් ප්‍රහාණය කරන්න උත්සාහ කරන අයට මෙන්න මේ වාගේ මේ සබ්බාසෝ සූත්‍රය වගේ ගැඹුරු දේශනාවල් භාග්‍යතුන් වහන්සේ කරලා තියෙන කොහොම ආයතද දන්න සහ දකින්න අයට පමණයි. එහෙනම් පිළිතුරේ අද උදේ කාලේ දේශනාව අපි මෙතන නිවා කරමු. සියලු දෙනාටම පෙරවත්